අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශන අවස්ථාවට පැමිණලා තියෙන්නේ සිළුම දෙනා ඒ සඳහා නැත්නම් ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ නිදානං භික්ඛෝ පුරිසං සංඥා ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ ඉත්තේ නත්ති අභිවදි තබ්බං අභිනන්දි තබ්බං අජ්ජෝසේ තබ්බං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දේශනාවේදී ආරම්භයේදී මතක් කරගත්ත පරිදි මේ කැන්ඩ්බාක් ෆාම් එක සම්බන්ධ කරගෙන මේ කරන භාවනා වැඩමුළුවට ප්‍රධාන මාතෘකාවසයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ මේ මధు පින්ඩික සූත්‍රය. ඒක සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රය කොච්චර සරුවච්චන් වහන්සේ අගය කරලා එහෙම නැත්නම් මනාපෙන් ඒ ශ්‍රාවක ශාවිකාන්ට දුන්නද කියනවනම් බුදුචාන් වහන්සේ මේකට මේ පිටක් වගේ කියලා කොයි පැත්තෙන් බැලුවත් රසවත් මధు පින්ඩයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා පූර්ණ කාලිනව බණ භාවනා කරන ගමන් අපේ ඒ කලින් තිබුණු පොතේ දැනුමයි අත්දැකීම් එම අදාපට මේ භාවනාවද ලැබෙන අත්දැකීම් සමග එකතු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ අපට ඉදිරිපත් කරපු මේ මధు පින්ඩය Eh, එහෙම නැත්නම් මේ වදය වරදඬ. නමුත් ඒක කියවනකොට විශේෂයෙන්ම මුල් කොටහේදී ඉතාමත්ම බුදුහාමුදුරන්ටම ආවේනික වචනවලින් බුදුජානන් වහන්සේටම ආවේනික ඉදිරිපත් කරන ක්‍රමයකින් ඉදිරිපත් කරන නිසා පෘථග්ජනයට එච්චරම දිරව ගන්න අමාරු ගතියක් තියෙනවා. ඒ හරියට පුංචිම දරුවන්ට අපි ඔය මේ පෙනි වගේ දෙයක් දුන්නාම ඒක අමාරු වෙන උගා විදිය කළා තමයි දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩක් බඩ වේලවන ගති নানা ආකාර ප්‍රශ්න තියෙනවා. ඒ වගේ මේ මදුපිණ්ඩික සූත්‍රයත් නිතර ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච නිතර අපට එදිනදා ගත කරන ජීවිතය සම්බන්ධ ධර්ම කොටස සම්බන්ධ වෙන සූත්‍රයක් නෙවෙයි. ඉතින් අපිට ඒ සඳහාම සැදී පැහැදී සිටගෙන ඒ සඳහාම මේ වෙලා මේ සූත්‍රය සාකච්ඡාට ගන්න වෙනවා. ගන්න ගමනොත් වග වෙන්න වෙනවා. බොහොම ගෞරවයෙන් බොහොම ධර්ම ගෞරවයෙන් යුක්තව මේක අහන්න. ඒ මොකද මුල් කොටසේදී පේනවා එදත් එතන මේ සාරවත්යන් වහන්සේ ජීවමානව ධර්මානව ඉන්න කාලෙත් මේ වාගේ පූර්ණ කාලීන භාවනා කරපු එහෙම නැත්නම් දීර්ඝ කාලීනව ගිහිගේ අතහැරලා පැවිදිව බණ භාවනා කරපු සංඝයා වහන්සේලාටත් ඒක ගොඩක් අමාරුලා තියෙනවා. අපි පළවෙනි ජවනිකාවේ ඊයේ සාකච්ඡා කරේටපත් ඉදිරිපත් කරගත්තේ මේ මඩුවින්නික සූත්‍රයේ මුලින්ම තියෙන මේ දණ්ඩපාණි බ්‍රාහ්මණයා තරවචනාංශයේ ඉදිරියට ඉදිරිපත් වෙලා සාමාන්‍ය සාමිච කතා කරලා කිං වාදී සමනෝ කිං කිමක් හායි කියලා ඔබතුමා කුමන පාදයක් නැත්නම් කුමන ධර්ම කොටාශයක් අනුන්ට කියලා දෙන කෙනෙක්ද? කුමන ධර්මයක් ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක්ද කියලා අහනවා. එතකොට බුදුජාණන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත මමුන් සහිත මේ ලෝකේ කිසිම වාදයකට නොපැටලෙවෙන ගතිය තමයි මගේ වාදය කියලා කියන්නේ. ඒක ටිකක් මගේ වාදය වෙන්නේ තව කෙනෙක් එක්ක වාදයට පැටලෙන්නේ නැති එක. ඊට පස්සේ ඒ මේ වාක්‍ය කියපු වාක්‍ය තව ටිකක් ආර්යයන් වහන්සේ නමකගේ පැත්තෙන් එහෙම නැත්නම් තථාගතයන් වහන්සේගේ පැත්තෙන් විස්තර කරනවා ඒ විස්තර කෙරුවට පස්සේ සර්වජන් වහන්සේටම තේරෙනවා ඒක අහපු බමුණට මේක අල්ලගෙන මොන විදිහින්වත් සර්වචනාසිතක වාදයක පැටලෙන්න බෑ ඒක නිසා තොල නිරවලා නල්ල රැලි ගන්නවලා ගුංගුම් සද්දයක් නගලා හැරමිට එලිලා නිකිය යන්නේ කියලා. නමුත් ඒ බමුණට උත්තරේ ලැබෙනවා. නමුත් ඒ උත්තරේ දිරව ගන්න බැරි වෙච්ච බව සර්වඥාන්සේට තේරෙන නිසා සර්වඥාන්සේ නැවත නිකුලතරාමයට ගිය වෙලාවේදී දෙවෙනි ජවනිකාවට අපි මේ යන්නේ. එතන ඉන්න සංඝයා වහන්සේලාට මේ වෙච්ච සිද්ධිය මතක් කරනවා. මහණෙනි මම දිවා වීරණේ සඳහා ඒ මහවණේට ගියා. ඒ ගිය වෙලාවේදී මෙහෙම දණ්ඩපාණි ශාක්‍ය ඇවිල්ලා මම එක්ක සතුටු සාමිච්ච කතා කරලා ඔබ වහන්සේ කුමන වාදයක් කුමන දෙයක් ප්‍රකාශ කරන කෙනෙක්ද කියලා ඇහුවා. ඉතින් එතකොට මම කිව්වා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේ නකේනච ලෝකේ විග්‍රහය තිටති. මේ කිසි කෙනෙක් එකම එකට එක කියන්නේ ගැටුමකට නොයන වාදයක් මයි ළඟ තියෙන්නේ. කාමයේ විසංයුත්තං කාමයන්ගෙන් වෙන් වෙලා ඒ කියන්නේ මේ කවුරුත් එක්ක වාදෙට බය නිසා නෙවෙයි. කන්දතුවම කාමයේ විතං වෙන් වෙලා අකතං කති චින්න කුක්කුච්චං මට සැක නැහැ. මට හිත නිතරම යමක් පිළිබඳව මගේ කුකුස් කරන්නේ අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව මම මේ කියන දේ පිළිබඳව මට මට හරි නිසකයි හැකයක් මට ඇත්තෙත් නෑ මේ මේ කරලා මට ඉස්සරහා භවයක මීට වඩා හොඳ දෙයක් ලැබෙන්න ඕන කියලා භවයේ පිළිබඳව විශේෂ මේ මම මේ ගන්න මතය මේ මගේ වාදය සහ මම මේ කියන දේ නිසා මට ඉස්සරහට හොඳක් වෙයි කියලා තරම්වත් භවයේ පිළිබඳව මයි ළඟ තණ්හාවක් නැහැ ඒ නිසා මම මේ වර්තමානයේ කිසිම දෙයකින් මාව හඳුනා ගන්න හදන්නේ කාටවත් හඳුනලා දෙන්න හදන්නෙත් නැහැ මම සංඥා ගන්නෑ මම ඔයිට වැඩි උසස්ය පහත්ය සමානය උඹ මට වැඩි උසස්ය පහත්ය සමානය කියලා හෝ මොන විදිහකට සංඥාවල් මගේ ළඟ ගන්නෑ ඒ නිසා මම දරණ මතේ සහ කියන දේ ඔයත් එතෙන් දෙන්න කියන එක තමයි ඔය වාදයක් කාට හරි කියනවා නම් සැකයක් කාට හරි කියනවා නම් කුකුසක් කාට හරි කියනවා නම් මම ඉදිරියට මේ මේ දේවල් වෙන්න ඕන කියලා කවුරු හරි ප්‍රාර්ථනාවක් තියනවා නම් මම අසවලා වෙන්න ඕනේ නැත්නම් මයිත් එක ඉන්න කට්ටිය අසවල අසවල වෙන්නේ මොනවා හරි ඒ පටලවිලි තියෙනවා නම් මෙන්න මේ වාදය දාන්න ඒ සියලු පටලවිලි නිදහස් කරන වාදයක් මයි ළඟ තියෙනවා. ඉතින් මේක ඒ කියපු වචන ටික අහපු සංඝයාට අර බමුණට වැඩිය එක පියවරක් ඉස්සරහට යන්න පුළුවන් වුණා. ඒ පියවර මොකද්ද? මේක තේරෙන්නේ නැහැ කියලා කියන්න හිතනවා. ඒකයි මේකේ තියෙන වටිනාම තේ තමයි සංස්මට මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ කියනවා ඒ නිසා අපිට මේ ලෝකේ ජීවත් වෙන බයලජ්ජ කියලා දෙකක් තියෙනවා. පවට බය සහ පවට ලැජ්ජාව. ඒ සාස්ෘණ වාසී අම්මුණාට පස්සේ ලැජ්ජ බය කියනනම් ඒකට නෙමෙයි මේ බය ලැජ්ජාව කියන්නේ. සාස්ෘණ වාසී දකපුවාම අහන්න ඕනේ අහන්න ඕනේ. ඒකට පැකිලිලා, ඒකට සබ්බකෝල වෙලා, ඒකට කෝල වුණා නම් ආයේ සාස්ෘණ වාසීක එනකන් ඉන්න ඕනේ. ඒ නිසා මේ බය ලැජ්ජ දෙක කියන්නේ බඳු ගෑනිත් එක බුදියන්න බය ලැජ්ජ වෙන්න එපයි කියලා තියෙනවා. ඒක මොකද්ද බය ලැජ්ජා? බුදියන් නැත්තම් විතර බය ලැජ්ජ වෙන්නේ කියලා තියෙනවා. එහෙනම් බදින්න දෙන්න හිතුවා. ඉතින් බැඳලා ඉවරලා ඒ ගැණිත් එක බයලජ්ජ කරනවා නම් ඒ වගේ තමයි සාස්ෘණාංශය හම්බුනහම තමන් ගරු කරන කෙනා හම්බුනහම ඇසිය යුතු දේ මට අහන්න බෑ මට බයයි මට ලැජ්ජයි කියලා ඉතින් හරියන්නේ නැහැ. මේ සංඝයාට තියෙන විශේෂ අයිතිය සාස්ෘණාංශෙත් එක්ක මොකද අපි ජීවිත පූජාවෙන් ඇවිල්ලා තියෙන්නේ. අපිට අපේ තාත්තා ළඟට ගිහිල්ලා දන්නේ නැහැ කියයි. අපිට එහෙම ආයෙ වසන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ සංඝයා කියනවා. ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ කියනවා නම් මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ යම් වාදයක නොපටල වෙ ඉන්නවයි කියලා. මොකක්ද ස්වාමින්වහන්සේ කියන්නේ? මොකද්ද ඒ වාදේ? ඊට පස්සේ ඉතුරු ගැන කතා කරලා කියනවා බබා භවයේ තෘෂ්ණාවක් නැත්තම් කතං ගති භාවයක් කුචිකිච්ඡාවක් නැත්නම් අනුසයක් තණ්හා සංඥාවක් ඇති කරගන්න නැත්නම් මොකද්ද උපන්සේ කරන්නේ? එහෙම නැත්නම් අපි දැන් මේ ඉන්න තැන ඉඳලා උදේට යන්නේ කොහොමද? ඉතින් ඒ ටික තමයි මේ සංඝයා ආපු වෙනුවෙන් එදා අපිට කරපු උදව්ව. නැත්නම් අපිට ওই සමාජයට ඔක සූත්‍රයක් බාටපත් වෙන්නෙත් නැහැ, වார்த்தාවට යන්නෙත් නැහැ. ඒ සංඝයා අහනවා ඔබ හන්තේ කියන යම්මාකාර වාදයක් නිසා මම කෙනෙක් එක්ක ගැටුමකට එහෙම නැත්නම් එකට එක කියන්නේ යන්නේ නැති තරමකට යනවනම් මොකද ඒ? ඒ වගේම උපහාසී කියන ඔය කතංකති භාව නැති විචිකිච්ඡා නැති හැක නැති තණ්හා නොකරන තැනට ඒක අපිට කියලා දෙන්නේ කියලා. ඒතකොට බුදුයාණන්ගේ දෙන උත්තරේ තමයි දුන්නේ අලිමදිවට හරක් ඒක තේරෙන්නේ නැහැ. යතෝ නිදානම් පුරුෂා ප්‍රපංච සංඥා සංකා සමුදාචාරන්ති නේ අජ්ජ අභිවදිතබ්බං න අභිපතිතබ්බං අජ්ජෝසීතබ්බං න අභිනන්දිතබ්බං මහණි යම් කිසි දෙයක් Tamange හිත නිතරම මේ තරන් දෙන ගතියක් තියෙනවා නම් යම් කිසි දෙයක හිත නිතරම අසුරු කරන ගතියක් ප්‍රපංච කරනවා කියලා වචන තියෙන්නේ. අන්නේ ප්‍රපංච කරන වස්තුව, ඒ වස්තු බීජය කවදාක අභිසමනය කරන්නත් එපා. වචනෙට නගන්න උත්සාහ කරන්නත් එපා. රිංග ගන්නත් එපා. එහෙම නැත්නම් කියනවා මේ මගේ හිත නිතරම අපි කියමු රාගයක් නිසා හිතවිලි නගනවායි කියලා. එහෙම නැත්නම් මගේ හිත නිතරම ද්වේෂයක් නිසා හිතවිලි නගනවායි කියලා. එහෙම නැත්නම් අපි හිතමු මගේ හිත මෝහය නිසා නිජමත වැඩිකම නිසා යමක් තේරෙන්නේ නැති නිසා ලැජ්ජ බය ඇති කරන කුකුස ඇති කරනවා අන්න මේ රාගය නිසා මේ හිත යම තැනක තරන් දෙනවා නම් ද්වේෂය නිසා යම් තැනක තරන් දෙනවා නම් මෝහය නිසා යම් තැනක තරන් දෙනවා නම් ඒ දේ මම කියාගන්න එපා ඒක මගේ කරගන්න එපා මේක මගේ ආත්මය කරගන්න එපා ඒක මම විශ්ින් කරලද්දක් නෙවෙයි එනිසා ඒ දේ තිබුණට කෙලෙස් වෙන්නේ නැහැ ඒ දෙයමම කෙලෙසෙන්නේ මේකට පශ්චාත්තාප නොවුනොත්. මේක මම කියාගත්තේ නැත්තම්. මේක මගේ කියාගත්තේ නැත්තම් මේක මගේ ආත්මය කරගත්තේ නැත්නම් ආව තමයි. ඒක තරන් දෙනවා තමයි. අන්නේ තරන් දෙන දේ සමුදාචරණය වෙන්න මේකට ගිල ඒකට උඹ වහයලා ගන්න දෙන්න එපා. ඒක මම කියලා පශ්චාත්තාප වෙන්න එපා. නැත්නම් සනක සතුට වෙන්නත් එපා. මේකට රිංග ගන්නත් එපා. ඉතින් මේක මේ බුදුචානන්සේ මේ ඉදිරිපත් කරන මතය ආර්ය විවහාරයේ ඉඳලා අවබෝධ කරපු කෙනෙකුගේ පැත්තක ඉඳලා විස්තර කරනකොට නම් ඒක එච්චරම අමාරු නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් තාම අවබෝධ නොකරපු එක නැපැත්තෙන් බලනකොට මේක උගුර යමක් කෙරුණා වගේ පුදුමාකාර වෙහෙස තත්යකට එනවා. ඉතින් ඒක නිසා කාට හරි තමන්ගේ ජීවිතයේ වැඩියෙන්ම මගේ හිත ඇසුරු කරන්නේ මේ ආශාවල් නිසාද යමක් මට ලැබේවා ලැබෙන්න ඕන මට මේක ඉස්සරහට මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා ආහතා පැත්තෙන් නැත්නම් කාමච්ඡන්දේ නැත්නම් රාගේ පැත්තෙන් රාගානුසය පැත්තෙන් යන හිතක්ද මට තියෙන්නේ එහෙම නැත්නම් මේක නදකින් අරක නදකින් මට මෙහා තමයි කරදර කරන්නේ මෙහා කයි කරදර කරන්නේ කියලා පශ්චාත්තාව පැත්තෙන් ද්වේෂය හෝ ව්‍යාපාදය හෝ පටිඝානුසයද මලඟ කරකෙන්නේ කියලා දැනගන්න එහෙම නැත්නම් මට තියෙන මේක තේරුම් ගන්න බෑ කියන සාපේ. මට තියෙන නිතරම නිදි මත වෙන සාපේ. මට තියෙන්නේ අවදියක් නැති නැති භාවයේ කියලා Tamante හීනමානයක් මොනවාරි තියෙනවා නම් අන්නේ බව කාම ලෝකේ ඉන්නකම් කවදාහක්වත් කාටවත් තේරෙන්නේ නැහැ. මොකද කාම ලෝකෙදී අපි හරියට වැඩ. අපිට ළඟා වෙච්ච නැති බලාපොරොත්තු ආශයක් තියෙන. හිසුකම් රාශියක් තියෙන නිසා අපට කවදාකවත් මම මේ දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ ගැටුමකින් එක්කද නැත්නම් මගේ හිත වැඩියෙන්ම කරගන්නේ ඇලුමකින් එක්කද නැත්නම් මගේ හිත තෝන්තු වෙලා පස්ස ගහලා පරාජිත වෙලා නිදි කිරමින්ද ඉන්නේ කියන එක යෝගාවචරයක් වශයෙන් මිස කාම ලෝකේ ඉන්න ගාන තේරෙන්නේ නැහැ. ඒ නිසා තියා දවස් ගත වෙනවා තේරෙන්නේ නැහැ. මොකට නාකි උනාද කියලා දන්නෙත් නැහැ. කාපු රාත්තල් ගාන දන්නෙත් නැහැ. බොක්කේ තියෙන ඔය කක කක කක යනවා. මේකට කාට හරි මේක තේරුනොත් මේ කරගෙන යන වැඩේ අසවල් අර්ථයද සම්පාදනය කරන්නේ මම මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්නේ නැත්නම් කවුරුත් ගහන පදේටද මම මේ නටන්නේ කියලා යෝගාවචරයේ නොවන රජෙකුටවත් ඇමතියෙකුටවත් සිටුවරයෙකුටවත් වෙන මොනම වෘත්තිකයකටවත් දැනගන්න බෑ. ඒ නිසා යැත්තු සදා දාශක භාවයෙන් සදා කාලික කැඹිරිල්ලක හිටලා ගත කරනවා අන්තිමට මරණ මොහොතදී යැත්තන්ට ඒක අනිවාර්යයෙන්ම තේරෙනවා. තේරුණාට පස්සේ ගත කරපු ජීවිතය පිළිබඳව මෙච්චර නටම නැටම පිළිබඳව විශාල ශෝකකින් තමයි මරණයට මුහුණ දෙන්නේ. ඒ නිසා කියනවා ජීවත් වෙන පැත්තෙන් බලනකොට මරණය කියන්නේ සියල්ලම බංකොලොත් භාවයයි. සියල්ලම විනාශය. අපි මෙච්චර ආශාවෙන්, ප්‍රේමයෙන්, ආදරෙන් දකපු සියල්ලම සම්පූර්ණ බිඳුවට පහිනවා. ඒක දැනගන්න නැතුව මරනවා නම් හොඳයි. ඒක අනිවාර්යෙන් මරණදී පෙනෙනවා. ඉතින් ඒක නිසා ජීවත් වෙන පැත්තෙන් මරණය ඉතාමත්ම සෝචනීයයි බලාපොරොත්තු බලාපොරොත්තු සුන් වීමක් බංකොලොත් භාවයක් ඒ නිසා කෙනෙක් හිතන්නවත් කැමති නැහැ නමුත් කාල් ජුන් එයා සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මරණය පැතිරලා ජීවිතය දිහා බලන්න මම හිතන්නේ මේක ඔක්කොම මරණයෙන් බව දැනගෙන මරණයල ජීවිතෙට එන්නේ කවදාකවත් ආයේ ජීවිතෙට එන එකක් නෑ මොකද ලද්දපට මරණකම දුක් විඳලා තියෙනවා මොන ජීවන රටාව ගත්තත් තරුණ වයස ගත්තත් මැද වයස ගත්තත් වයසක වයස ගත්තත් සාර්ථකුණයි කිව්වත් අසාර්ථකුණයි කිව්වත් ජීවි මරණය පැත්තෙන් ජීවිතය දිහා බලනකොට ඔක්කොම සනාතන පරාජය. ආයේ නේකක් නෑ මේකට කියලා. ඒක නිසා ඒක කියවපු සුද්දෙක් ලියනවා මේ ජීවිතය කියන වැඩපිළිවෙල අපේ ජීවන යාත්‍රාව නැත්නම් අපේ මේ ජීවනයේ සලස්ම කිව්වහම ඒක දිග සමීකරණයක් හැම කෙනාම ඒක විසඳමින් ඉන්නේ. ඒක සුළු කරමින් ඉන්නේ. එක එක මට්ටම් වලට එක එකන සුළු කළද හැබැයි මරණයේදී සියල්ල බිඳුවෙන් වැඩි වෙනවා. ඕනෙම උත්තර බිඳුවෙන් වැඩි කරපුවම මොකද වෙන්නේ? බිඳුවයි. මරණයේදී ඔක්කොම එකම පරිශයෙන් දැනන ඔක්කොම බිඳුවෙන් වැඩි කරන එතකම මැරෙන්න හදනවා. මේ දේවල් පොඩ්ඩක් හිමේ වෙනකොට පොඩ්ඩක් අඩුපාඩු වෙනොත් මරන්න හදනවා. නමුත් ඔක්කොම අන්තිම වෙනකොට වින්දින් වැඩි කරන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් බලනකොට මේ අපි මෙච්චර මේ ඊර්ෂ්‍යා කරගෙන, ක්‍රෝධ කරගෙන, මාන කරගෙන බුදුජානක මේ වාක්‍යත් එක්කම කියනවා සත්තා දාන, දණ්ඩා දාන, තුවන් තුවන් පේසුඤ්ඤං ආදි වශයෙන් තෝතෝ වරපල කියාගෙන ආයුධ අරගෙන දඬු අරගෙන මුගුරු අරගෙන ගහබැන ගනිමින් මේ කරන නාඩගම තියෙන්නේ මේ මරණේ සියල්ල මරණේ සියල්ල බිඳුවට බහිනව දන්නේ නැති නිසා. ඒක නිසා කාට හරි මේ ජීවත් වෙන වෙලාවේදී ඔබ මරණයකටපත් වෙනවා. ඉතින් විස්තර බංකොලොත් භාවයකට නැත්නම් කඩාවැටීමකටපත් වෙනවා. ඒ නිසා එහෙව් තැනකට යන මේ අතරමඟ ගමනේ ඇයි මෙච්චර රණ්ඩු දරුවාද? ඇයි මෙච්චර පෙන් කරච්චල්? ඒක දැනගෙන අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා අපි කියන ප්‍රතිපදාව කියලා. අපි කියන එකට බුද්ධානුගේ බණ කියලා. ඉතින් බුදුසසුන මේ මරණ පණිවිඩය ජීවත් වෙන භද්‍ර යවුණේට ගෙනත් කියනවා. කොහොම වුණත් ඉවර වෙන්න වෙන්නේ මේකෙන්. ඒක නිසා මේ මරණය පිළිබඳව නැත්නම් මේ අවසානයේ ඇති වෙන මේ රුදුරු බලාපොරොත්තු සුන්වීම පිළිබඳව එදිනදා ජීවිතේත් කල්පනා කර කර ඉන්නවනම් ඒ මනුස්සයා ඔච්චරම රණ්ඩු සරුවල් කරන එකක් නෑ. ඔච්චරම Taman පහත් කළ සලකන එකක් නෑ. ඔච්චරම හීනමවන එකක් නෑ. ඒක නිසා බුදුජානක මහන්සිය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මම මැරෙන බව දන්නවනම් නැත්නම් මරණයේදී මම බිඳුවට බහින බව දන්නවනම් ඒක මරණදී සිද්ධ වුණොත් එයාට විශාල පාලනය කරගන්න බැරි අභාග්‍ය සම්පන්න දෙයකටපත් වෙනවා. නිසා මනුස්ස ලෝකෙන් මැරෙන ඔක්කොම අපායමයි. කිසිම කෙනෙක් දිවි ලෝකෙට ගියයි කියලා මේ ළඟදී එක්කෙනෙක් මිනිහෙක් ඉන්නවා උඹට කියන්න පුළුවන්. මම දන්නේ පචද කියලා. මේ හුඟක් පින් කරපු අය එයා බලලා කියනවා උඩ ගිහිල්ලා නැහැ. මේ ලෝකේ ඉනකම් ගොඩක් පින් කරලා තියෙනවා. හිතා ගන්න බැරි පුද්ගලයෝ. මරණයෙන් පස්සේ බලනකොට ඒ මනස බොරු කියනවා දන්නේ නැහැ මම දන්නේ නැහැ උට බොරු කියයි කියලා ඇත්ත කියයි කියලා උට ලාභයක්වත් නැහැ. ඔක කියනවා කිසිම කෙනෙක් මරණයේදී ඒ පරීක්ෂණය සූදානම් නැහැ. මොකද මේ ජීවිතේ පුරාට ඒක පැන පැන ඉන්න එකෙන් කටි පැන පැන ඉනවා. කටි පැන අරපණින් ශරීර ගිය ගම ඉතින් ඒ වෙනකොට යම් කිසි කෙනෙක් මේ වගේ දරුවෝ පරීක්ෂණයට අපි මේ සූදානම් කරන්නේ. ඒ නිසා මේ කාලා බිලනට ජොලි කර කර ඉන්නව වෙනුවට මෙවැනි පරීක්ෂණයට යන්නේ බව කියලා නිතර මරණය සිහිපත් කරනවා නම් ඒක අමෘතයට කෙටිම මාර්ගය කියලා බුදුහාමුදුරු කියනවා. ඒක ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියන බුරුමේ සාමාන්‍ය කාමභෝගී පුද්ගලයා මරණය ගැන සිහිපත් කිරීම මහා වාසනාවන්ත ඒක නිකන් මුස්පේන්තු කාලකන්ණි තත්ත්වයකටපත් කරලා තියෙනවා කොච්චරද කියනවනම් බටහිර ලෝකෙ ගිහිල්ලා මොනම දක්ෂ ගුරුවරයෙකුටවත් මරණානුස්සති භාවනාව ගන්නන්න බෑ. ඒගොල්ලෝ කොහොමඩක්වත් කැමති නෑ. ඒගොල්ලෝ කියනවා මේ අපරාධේ මේ අහක තියෙන කුණු කන්දලයක් අරගෙන මොකටද දුක් විඳින්නේ? ඒ නිසා අපි ඒක ඉව මතක් කරන එක නාස්තිකවාද කියලා කියනවා. උච්ඡේදවාද කියලා කියනවා. ඒ ඒ දර්ශනවලට කැමති නෑ. ඉතින් ඒ නිසා මේ ධම්මදූත සේවයට යන හැටි කියනවා. චතුරාර්යක භාවනාවල මෛත්‍රී භාවනාව විතරක් මිස බුද්ධ ඥානසතිය අසුබ විශ්ටිකට කියන්නේ යන්න බෑ කියලා. ඒගොල්ලෝ ඒක දරන්න බෑ මොකද මුළු ලෝකෙම හැදිලා තියෙන කාමෙට. කාමයේ දනවන ඔක්කොම දේ ලක්ෂ වාරයක් කිව්වත් ඒක කරනවා. කාමයට උරුද්ද කිව්වට හරියන්නේ නැහැ. කියපු ගමන් දේශකයත් එපා වෙනවා. දේශනාවත් එපා වෙනවා. තමන්ට තමනුත් එපා වෙනවා. ඊපස්සේ දේශනා මේ මුස්පේන්ට ධර්මයක් මොකටද දේශනා කරන්න කියලා. නමුත් සරුවේ පන්සිවංශ කියනවා මරණය නිතරම සිහිපත් කරගෙන එකනා ලස්සන ජීවත් වෙනවා කියලා. එයා කවදාහත් රණ්ඩු සරුවල් කරන්න යන්නේ නැහැ. එයා කවදාහකත් කුට්ටි කඩා ගන්න යන්නේ නැහැ. කෝකත් මරනවනේ. ලස්සන ජීවත් වෙන එක ලස්සන මරනවා කියලා කියනවා. නිසා මරණානුස්සතිය නිතර වඩන කෙනා ලස්සන ලෝකේ ජීවත් වෙනවා. එයා නොමැරෙයි කියලා. හැම සදාකාලික වෙයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම ලස්සන ජීවත් වෙන කෙනා මරණදී ලස්සන ජීවත් වෙනවා. ඔය ධම්මරජාමතු ඉන්නකොට කියනවා එහෙදි ධම්මරන්ති හාමුදුරන්ගේ තාත්තා මහ නීතිකාරයලු පොලිස් පොලිසිය පෙන්ෂන් ගිය කෙනෙක්ලු. ඉතින් අල්ලපු ගෙදර වැටත් එක්ක පාරට වැට ගහන්න ගිහිල්ලා අරින්නෙම නැතිලු රණ්ඩුළු ඉදන් නඩුවා. පස්සේ බැරිම දැන් නඩුකාරයා ඒ ෆයිට් එකට ආවලු. ඇවිල්ලා කිව්වලු ධම්මදහම්සගේ තාත්තට මහතුමේ මේ ඉදම මේ අඩි පාර දීලා තියෙන අඩියක් මේ පැත්තට දෙන එකනේ තියෙන්නේ මෙතන. දැන් මෙච්චර නඩු කියනවා. කොහොමදත් මහත්තයා මැරෙනවනේ මේක අතාරින්න එපා. ඒසර මෑගේ තාත්තට නඩුවර ආහඳුනේ ඌත් මැරෙනවනේ. අපි නඩුව යම්. මම විතර නෙවෙයි. අපි අරින්නේ ලේසියට මේක. ඉතින් ඒ වගේ ගැටයක් බුදුරජාණන් වහන්සේ මේ පුංචි දෙයකට දාලා කියනවා උඹේ හිත යමක් නිතර ඇසුරු කරනවා නම් උඹේ හිත නිතරම යමක තරන් දෙනවා නම් අන්නේ තරන් දෙන දේ මම කියා ගන්න එපා මේක මගේ කියා ගන්න එපා මේක මගේ ආත්මය කර ගන්න එපා ඒකට කියනවා නාභිවදිති නා නාබි නන්දති නාජ්ජෝස තිටති. ඒක ගැන වචන කතා කරන්න එපා. මගේ හිත නිතරම වෙන්නේ මේකේ තියෙනවයි කියලා. අපි හිතමු නැති වෙච්ච දරුවෙක් ගැන, වස්තුවක් ගැන, එතන ලබාගත ජයග්‍රහණයක් ගැන, එහෙම නැත්නම් නෑදෑයන් පිළිබඳව තමන්ගේ හිත නිතරම පැහැරනවා. ගොජ දානවා. එහෙම නැත්නම් ඒක නිතර තරන් දෙනවනම් ඒක තව කෙනෙකුට දෙන්න එපා. උගේ හිතත් ඉවරයි. ඒක බොහොම වෙන ලෙඩක්. ඒක දැනගෙන මේක මම නිසා එන එකක්ද වෙන කෙනෙක් නිසා එන එකක්ද මම සහ වෙන කෙනෙක් නිසා දෙකෙන්ම එන එකක්ද කියලා බැලුවොත් මේක අපි හිතමු මට කරදර කරන එකක් කියලා. අපි හිතනවා මට භාවනා කරන්න භාවනා කරෙන්නේ නැහැ. ඉතින් මම හරියට කරදර වෙනවා. කරදර වුණාට මේ මේක මම නම් මේ කරදර වෙන දෙයක් නිතරම අහපහපයින් දීද නිතරම කොච්චර දම තමයි දීද මේක ළඟ තියාගෙන ඉන්නේ ඒ නිසා මේක මම ගන්නවන ගන්න ප්‍රිය දෙයක් විතරනේ එහෙමනම් මේ පශ්චාත්තාපය ඇයි හිතට එන්නේ ඒක මමද එහෙම නැත්නම් මේක වෙන කෙනෙක් මට දාපු එකක්ද නැත්නම් මේ දෙකේ සම්බන්ධයක්ද කියලා බැලුවොත් සාරිපුත්‍ර සංසය පැහැදිලිව කියනක මමත් නෙවෙයි පිටකෙනෙක් දාපු එකකුත් නෙවෙයි දෙන්නගේ සම්බන්ධතාවයකුත් නෙවෙයි ඒකට අදාළ හේතුවක් තියෙනවා හේතුව නිසා එන්නේ කියලා. ඉතින් හරියට අද ලෝකේ දැන් මේ මේ වගේ රටවල් වල විශේෂයෙන්ම මේ රටෙත් ඕස්ට්‍රේලියාව වගේ රටවල මෙල්බර්න් වල විශේෂයෙන්ම හරියට තියෙනවා මානසික අසහනය. හරියට තියෙනවා ආතතිය. මොකද මේක බිස්නස් කරන තැනනේ. අනික රටවල අනික නගරවලට වැඩිය මෙතන බොහොම වැඩි ගනුදෙනු. ඉතින් ඔයක හරි වැඩි මානසික ආතතිය. ඉතින් ඒ නිසා අපි කොච්චර හම්බ කරත් අපිට ඕනේ රැස්කියාව ලැබුණත් අපිට ඕන කරන පවුලේ ඔක්කොම ලැබුණත් මනුෂයා නිතරම ඉන්නේ එක්ක දවසේ වැඩි 125ක් නැත්නම් ඉන්න ජනගහනයේ 125ක් වැඩි පිරිසක් බෙහෙත් කළ යුතු මට්ටමක අසහනක ජීවත් වෙනවා. මානසික ආතතියක ජීවත් වෙන්නේ. නැත්නම් කය පුදුමාකාර අසම්බරතාවයක තියෙනවා. අපේ රැකියාවකදීවත්, ගෙදරදීවත්, නිින්දේදීවත් කය සමබර නැහැ. ඉතින් අපි දන්නවා මේක එන්නේ එන්නේ එන්නේ අපහසුරපත් වෙනවා කියලා. ඉතින් ඒ අපහසුරපත් වෙන නිසා ඒ කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ රටවල් වල එයාට මානසික උපදේශකයෙක් අවශ්‍යයි වෛද්‍ය උපදේශකයෙක් වගේ. පහුලේ දොස්තර කෙනෙක් අත්‍යවශ්‍යයි. එහෙම නැතුව ජීවිතයක් ගත කරන්න බෑ ලද්ද බටම්ම දොස්තර කෙනෙක් ඉන්න ඕනේ. දොස්තර නොහිටියොත් මෙහි පුරවැසියෙක් නෙවෙයි. ඒ වගේම මානසික වෛද්‍යවරයෙක් ඉන්න ඕනේ. ඉතින් ගිය ගමන් කියන්නේ මේමය මට අර කම්බුණා මේක හම්බුණා කොච්චර දේ වුණත් අසහනේ තමයි තියෙන්නේ කියලා. ඉතින් ඔය මම බැලුවා YouTube එකේ තියෙන ඔය මූජී කියන මනුස්සයෙක් එක්ක බැක් නැයින් සාකච්ඡා කරනවා. මේ මිනිස්සයා පැත්ත කරලා ඉන්න නිකන් බුද්ධ ආගමෙක් නෙවෙයි. මේ මිනිස්සයා කියනවා මට මේක තේරුණාට පස්සේ මම තීරු ගරුවා කාටවත් උගන්වන්න යන්නේ නැහැ. මම පැත්තකටලා ඉන්නවයි කියලා. නමුත් මිනිස්සු දැන් එන්න පටන් ගත්තා මයි ගාවට. අසහනය ගැන කතා කරන්නේ. මට එන්න පටන් ගත්ත මිනිස්සු ආතති ගැන කතා කරන්නේ. මට ඒ කවදාකවත් හැදෙන්න ලඩක් නෙවෙයි. ඉතින් මයි ළඟට ඇවිල්ලා මිනිස්සු කියනවලු මට මේ තරම් ආතතිය. මට මේ තරම් අසහනය කියනයි කියලා. ඉතින් මම ඇයට හේතු ගන්නවලු ඔය ආතතිය ඔය අසහනයට උඹ හිත නැතුව ජීවත් වෙන්න බෑ. ඒකට ජීවත් වෙන්න ඒ කුචර භූමියක් ඕන. ඒකට අපි හිත කියනවා. මුත් හිතට පුළුවන් ආතතිය නැතුව ඉන්න. ඒකයි මනසේදී තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒක නිසා ආතතිය ඇවිල්ලා උඹ ගෙට ගෙට ගෙවැදිලා මේක ආක්‍රමණය කරගෙන ඉන්න හැදුවට උඹ දන්නවනම් ඔය එන අමුත්තනසෝ ඉන්න පුළුවන් ඔබට කියලා. ආතතියට තවදුරටත් උඹ හිතත් එක්ක ගනුදෙනුවක් කොහොම කරන්නේ නැහැ. ඒක නිසා පුළුවන් නම් ওই ගినాපු ආතතිය මයි ළඟ තියලා යන්න. ගෙදර යන්න කියලා එක එකක් තියලා නැතුළු අරගෙනම යන්නේ. කිසිම කෙනෙක් කැමති නැහැ ඒක තියලා යන්න. නිසා කවුරුවක්වත් දන්නේ ආතතියට පුළුවන් මගේ හිත ආක්‍රමණය කරන්න. මොකද ආතතියට කාකරි එල්ලෙන්න තු ඉන්න බෑ. එයා පූර්ණ කෙනෙක් නෙවෙයි. ඒ නිසා වැලක් වගේ ගහක් කොණයට එතෙන්න. නමුත් මේ ගහ දන්නවනම් මගේ මට පුළුවන් ආතති නැතු ඉන්න කියලා ඒක තමයි manussකම කියන්නේ. ඒකයි පෞරුෂත්වය කියන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ පබස්සර මිදම් බික්ක වෙච්චිතා ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං අසුතෝතෝ අසුතවතෝ පුතුජනෝ අපජානාති තස්ස අසුතවතෝ පුතුජනස්ස සමාධි භාවනා නැතිති වදාමි මහනි මේ හිත කොහොමද ප්‍රබහසරයි නැත්නම් ප්‍රභවයේ තියෙනවා සිළු දෙකීමේ හැකියාව තියෙනවා නමුත් මේ පිටපැත්තේ මලකඩ ටිකක් බැඳලා තියෙනවා. කුණු තෙල් කුණු ටිකක් ගෑවිලා තිනවා කුණු ටිකක් දෙනවා ආගන්තුකයි. ඉතින් ඒක නිසා බැලු බැලමට වෙන්නේ කුණු ටික විතරයි. පිට ගෑවිලා තියෙන එකනේ. තං අසුතෝතෝ පුතුජනෝ නප්පදායානාති. බනසු විරු අසු විරු ඥාන නැති අසුතව පුතුජන ඒක දන්නේ යහ කියන්නේ මේ මම හිත සම්පූර්ණයෙන්ම කෙලස් කුලියක් කියලා. මගේ හිත සම්පූර්ණයෙන්ම මලකට කාපු එකක්. මගේ හිත සම්පූර්ණයෙන්ම තෙල් කුණු තරවිච් එකක් කියලා. එයාගේ තමන්ගේ සම්පූර්ණ භාවය, මනුස්ස භාවය අර පිට තියෙන ආගන්තුක උපක්ලේශයන්ගේ සංඥා ගන්න නිසා එයාට කවදාකවත් සමාධි භාවනාවක් හරියන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ නිකන් එක ශාපයක් වගේ කරනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ. ඒත් එක්කම ඊගාව සූත්‍රයේ සඳහන් කරනවා පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං අනේ මේ හිත හරිම ප්‍රභාස්වරයි. සාමාන්‍ය අටුවාව දෙන්නේ ප්‍රභාස්වරයි කියන වචනය. මොකද මට හිතෙනවා සියලු දේ ප්‍රභාවයක් නෙමෙයි. සියලු දේ ඇති කිරීමේ මූල ශක්තියක් මේකේ තියෙන්නේ. නැන්තර පිට අපි ඇසුරු කරන කට්ටිය නිසා ඒක යම් යම් කුමතර විලා තියෙන මේක සුතවත් ආරිසාවක දන්නවා. ඒ නිසා කවදාකවත් අර පිටලෙල්ල ගැන කතා කරන්නේ නැහැ. ඒක විනිවිද ඇතුළට ගිය ගමන් පිළිසිදු හිතක්. නිවන් දැකපු හිතක් තියෙන්නේ. ඉතින් අර පිටලෙල්ල ගැන විතරක් කතා කර කර ඉන්නවනම් එයාට කවදාකවත් සමාධියක් නැහැ. භාවනාවක් නැහැ. පශ්චාත්තාපයි. බංකොලොත් නිතරම අනික් කටි දිහා බලන්නේ කුණ ගෑවිච්චි, තරවිච්ච, මලකට ගහච්ච ගම මොකද පිටලෙල්ල එහෙම නේ තියෙන්නේ. නමුත් ආර්ය පුද්ගලයා නැත්නම් සුතවත් ආර්ය ශාවකයා මේක විනිවිදින්න බැරිද කියලා බලනවා. විනිවිද බැලුවොත් ඇතුළත තියෙන්නේ මට පව් කරන්න ඕන පුද්ගලයෙක් මගේ ඇතුළේ නෑ. ඒක කාල් මාක්ස් උනත් කිව්වා. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. ඇසුර නිසා පිටලෙල්ල ගහවිලා තියෙනවා. ඒ මනුස්සයාට පිටලෙල්ල විඳින්න බෑ. ඒක ගැනම කතා කර කර ඒක ගැනම පශ්චාත්තාප වෙවි ඒක ගැනම හීනමාන කර කර අධිමාන කර කර ගත කරනකොට ඒ මනුස්සයා ඇසුර කරන ඔක්කොටම ඒ ලෙඩේ බෝ වෙනවා. ඒකට කියනවා අසේවනාච බාලන. එවැනි අස් බාලිව ඒ සේවනය කරන්න එපා. යාගේ වැඩේම පොඩ්ඩක් අක්ක කරගෙන හැම කෙනාගේම දානවා. කක්ක කරලා අනාගෙන දානවා. අනාගාමි වෙන්න බෑ ඒකට. පොඩි කක්කටියක් තිබ්බත් ගහන්න පුළුවන් සෑහෙන ප්‍රදේශයකදී. උදාහරණයක් සඳහන් කරලා තියෙනවා අසුචි මෝත්‍රායි පොඩ්ඩක් තිබ්බත් ගඳයි කක්ක ඒකට පොඩ්ඩක් මේ අනාගන කට්ටිය ඉන්නේ කට්ටිය ගාන එක තමයි අසුත පුතු ජනය කියන්නේ මොකටද කියමු කට්ටිය. මේ කක්ක ටික කක්ක වලකට දාලා හොදාගෙන අතේ සබන් ටිකක් දාගෙන ගිහිල්ලා ඕන දෙයක් අතගන්න මොකක්වත් දෙන්නේ නැහැ. එහාට කියනවා සුත්‍රවත් ආර්ය ශ්‍රාවකයයි කියලා. ඒක නිසා මේ ප්‍රපංච කරනයි කියලා කියන්නේ අර තියෙන පුංචි කෙලස් ටික අරගෙන ඒක පිළිබඳ කතන්දර ගොතනයි කියන එක තමයි බටේර කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා. Storytelling. පුංචි දෙයක් තියෙනවා ඒක නැත්තේ නෑ. හැබැයි සමස්ත හිතත් එක්ක බලනකොට මේක නොගින්නේ හැකි තරම්. මෙයාගේ වැඩේම ඒක විතරමයි කතා කරන්නේ. ඉතින් හිතනද බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකයක එහෙම මිනිස්සු විතරක් නම් ඉන්නේ තියෙන පුංචි ටික කෙලස් ටික වැරදිච්ච ටික පරිදිච්ච ටික ගැන විතරක්ම කතා කරනකොට ඒ මිනිස්සුන්ට කතාකත් ගැලවීමක් නැහැ. නමුත් බුදුරජාණන්සේ නමක් અભිහිතව පහළ වෙලා ලෝකේ ප්‍රකාශයක් කරනවා. පබසර බිදම්බෙක් වේ චිත්තම්. උඹලා සියල්ලම දැනගනිලා manussකම කියන්නේම නිවනක්. ඉපදෙනකොට මනුෂ්‍ය නිවන් දැකලා තියෙනවා. ඌ දන්නේ නැහැ. ඉතින් අර සාහසුන් වහන්සේ යනවා මෙයා පිටිපස්සෙන් මොකද පිටි තියෙන ලෙල්ලනේ පේන්නේ. ඉතින් ඔක්කොමල ඒකයි සමාදන් වෙලා තියෙන්නේ කෙනෙකුට හරි විනිවිදින්න පුළුවන් නම් මේක. විපස්සනා කියලා කියන්නේ විනිවිද දැක්මද අනුපස්සනාවට යලි යලි ප්‍රශ්නා කරනකොට විනිවිද ගිහිල්ලා බලපුවහම පේනවා ඒක ඇතුලේ හිතේ මොකක්වත් හොදන්න දෙයක් නැහැ. සාමාන්‍ය ගැමි උපමාවකට දෙන්නේ ගිය කඩක පහසි බැඳිලා තියෙනවා නම් ගිය කඩ උඩ සල්වීනියා තියෙනවා නම් පිටින් බැලුවහම පේන්නේ තනකොළ පිටණියක්. ඉතින් කාට හරි ගියොත් එහෙම කියලා අන්නත් වෙන්න කියලා වතුරක් කරවන්න කියලා එයා ගිහිල්ලා කියාවේ මොන වතුරද? ඒකේ තියෙන්නේ තනකොළ මේ පාසි මේක තියෙන සල්විනේ අර වෙන්නේ ඇති. බෝල පිටිනක් වගේ. අයිතිකාරයා කියලා කලයක් කරගෙන වතුර ටික හිමේ පාසි ටික හිමේ කරපන් යට තියෙන හරි පිරිසිදු නිල් වතුරක්. එයා කියනවා උඹ ගිහිල්ලා මේ පාසි ටික යාත්මට කරපු නැති නිසා උඹ කියනවා මේක මේ තන නිල්ලක් කියලා. නමුත් මේකට වතුර තියෙන්නේ. ඒ වතුර කිසිම අවුවකින් හුළඟකින් පීඩා වෙලා නැහැ. පිරිසිදු වතුර තියෙන්නේ. ඔබට පුළුවන් නම් ওই පාසි ටික යාත්මට කරපන්. පාසිරෙන් අයින් කළා වතුර ගත්තට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙත් මේක වහගන්නවා. ඊගාව එක නෑනොට ආයෙ පේන්නේ තනකොළ පිටණයක් වගේ. ඉතින් බුදු කෙනෙක් උපදින්නේ. ඒක තමයි ස්වභාවය. උඹට තියෙන්නේ මොකද? උඹට එහෙම කරලා පොඩ ඇතුළ බලපන්. ඊහර අර අර පුංචි ලේසය විනිවිද ගන්න බැරි නිසා අපි සමස්ත නිගමනයකට එනවා. මම කියන්නේ නම් හෝදල කොට මැද පෙරිකක් කවරක්. අනිත් ෂේරමත් එච්චරයි. ඒක නිසා මේ ලෝකේ නිවනක් නැහැ. මේ ලෝකේ ගැලවුමක් නැහැ. ඒ නිසා ඊගාවාත්ම ගැන නැත්නම් අල්ලපු දෙකම ගැන අපි මේ වර්තමාන මොහොත සහ වර්තමාන ස්ථානයේ පන්නලා කල්පනා කරන්න. මොකද මේ දී ඇති මොහොතේ ඇත්තම මේ தත්ත්වය දන්නේ නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා පිටලෙල්ල ගැන නැත්නම් මේ ප්‍රපංචකරණය ගැන නාභිවදති නාජ්ජෝස චිත්තති නාභිනන්දි. ඒක ගැන වචන කතා කරන්න එපා. ඔකට රිංග ගන්න එපා. රිංගනවා රිංගපෑ ඇතුළට. අභිරමණය කරන්න එපයි කියන. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට බුදුන්සේ මේක කියලා තවත් වචනයක් අහන්න ඉස්සර උන්වහන්සේ ගන්ධකෙලියට වඩිනවා. ඉතින් මං හිතුවා ඊට පස්සේ ඉතින් කතාව දිගට යනවා මේ දෙවෙනි ජවනිකාවේදී තියෙන යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකාර සමුදාචරಂತಿ තත්ත නාභිවදති නාජ්ජෝස චිත්තති න අභි නන්දති කියන මේ කොටස අරගෙන මේක අපිට තේරුම් ගන්න බැරි බව අපි තේරුම් ගනිමු. අපේ හිත යමක නිතර නිතර තරන් දෙනවා නම් අපේ හිත යමක් නිතර නිතර අභිරමණය කරනවා නම් යමක් නිතර නිතර අපේ හිත පාරවනවා නම් ඒක නාබිවදති නාද්දෝස නාජ්ජෝස චිත්තති නාබිනන්දති කියන්නේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝස චිත්තති කියන පිළිවෙලයි තියෙන්නේ මේකම අනිත් පැත්තට දාගන්න ඒ දෙයට මම කියාගන්න එපා මගේ කියාගන්න එපා මගේ ආත්මේ කරගන්න එපා නේතම් මම නේසෝමසින මේසෝ වත්තා මේක නාස්තික සංකල්පයක් නේ මේකට හොඳ උත්තරයක් තියෙනවා ආස්තික පැත්තෙන්. එහෙම අබිරමණය කරන්නේ නැති එහෙම නිතර නිතර හිත දොඩමලු කරන්නේ නැති එහෙම තරන් දෙන්නේ නැති අරමුණක හිත නිතරම තියලා කියන්නේ එච්චරයි. ඒසොට අරවට ඉන්ටිකට් නැහැ. මේ තමයි බුදුජානනාංශයේ ඉදිරිපත් කරන ප්‍රතිපදාව. අපේ හිත යකාය කම්මල වගේ මොකක් හරි වැරදිච්ච එකක් මොකක් හරි හරිය එකක් එහෙම නැත්නම් උතරන එකක් අල්ලන්නේ මේකම මේ හරකෙක් තනකොළ කාලා වමහරා කන්නා වගේ මේක තමයි දවස ගත වෙන්නේ අපි. එහෙම ගත වෙන නිසා මේ මිනිස්යා තුල කවදාකවත් හිතක සාන්තියක්, නිරාමිෂ සුඛයක් මිනිස් ජීවිතේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා මේක මනුස්ස හිතක ඇති. එයා දන්නේ පිටලෙල්ල විතරයි. පිටලෙල්ල තියෙනවා පිටපත කතන්දර ගොතනවා. ඒක පිළිබඳව නැවත නැවත හිත හිත ඉන්නවා. ඒක ඒක නැති කරන්න බෑ. ඒක නැති කරන්න ඒක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. එහෙම කතන්දර නොගොතන උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක ඉඳ ඉඳ ඉඳ ඉඳ අපිට තේරෙන්න පටන් ගන්නව අර කතන්දර ගෙතීමේ ආශාව නිසා එහෙම නොවන අරමුණකට දාපු ගමන් අපේ හිත කැළිය තිබුණු ගොම්මි හරකේ කුළුමි හරකේ ගමර කියනලා බැඳා වගේ පුදුමාකාර අපහසානකටපත් වෙනවා. හිතින්නේ මොකද එයා ඉල්ලන්නේම අර ඕජාව දෙන කතන්දර ගොතන සාහිත්‍යමය එහෙම නැත්නම් අලංකාර වචන යොදලා දේවල් වල කතා කර කර ඉන්නවා. ගන්න දෙයක් නැහැ වෙනම දෙයක්. මොකද ආහාර පද්ධතියක් ඇති උදාසීන අරමුණකට දාන්න කියලා බුදුජානනාංශය අපට ආස්තික ප්‍රතිපත්තියක් දෙනවා. කමඨහනකට හිත දාපන්. රූප කර්මස්ථානට හිත දාපන්. ඒ දාන චිත්තක්ෂණය ඔය කියන අභිරමණයක් නෑ අභිවදනයක් නෑ රින්කා ගැනීමකුත් නැති බව බුදුන්ස් කියන ඉස්සෙල්ලා විශ්වාස කරන්න. ඒක දැනෙන්නේ නෑ Tamanට. ඒක නිසා යම් වෙලාවක තමයි තේරෙනවා නම් හිත නිතරම මේ තරන්දෙන, කැකෑරෙන, වද දෙන, සිත් පීඩා ගන්න මොනවාරි එකක ඉන්නවයි කියලා. ඒක ස්වභාවය කියලා හිතන්න එපා. ඒ වෙනුවට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මේ. ඒ වෙනුවට හිතන්න මට දුර්ලභෝ මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා. මම ක්ෂණ සම්පත්තිය ගන්නවා. මොකද්ද ක්ෂණ සම්පත්තිය කියන්නේ? ඒ කරන අතෝරක් නැතුව කරන මේ වමාරා කෑම වෙනුවට බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් පෙන්වන ලද අරමුණක හිත පවත්තන්න කියනවා. එතනදී බරපතල ප්‍රශ්නයක් තියෙන බව මහසිසියාඩෝ ස්වාමීන් වහන්සේ පැත්තකට කරලා කියනවා කෙලිම කතා කරන්නේ චිත්තක්ෂණයකට Tamange අරමුණට හිත යන වෙලාවේ ඒ හිත අභිරමණයක්වත් නැහැ. අභිවදනයක්වත් නැහැ. අජෝසනයක්වත් නැහැ. මොකද මේ ආනාපාන කියන්නේ කතන්දර ගොතන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ආනාපාන කියලා කියන්නේ අපා පහින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මධ්‍යස්ථයි. ඒක උදාසීනයි. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි. එහෙම ඉන්නකොට චිත්තක්ෂණයට ගණ්ඩ බැරිකමක් සාමාන්‍ය මිනිසෙකුට නැහැ. ඔක් ගත්තට පස්සේ ඒ චිත්තක්ෂණය තුල කෙලස් නැති බව ඒ චිත්තක්ෂණයට තේරුම් ගන්න බැරි ගතියක් තියෙනවා. ඒක මේ හිතේ තියෙන පොඩි හුරස් පරස් ගතියක්. කෙලස් නැති චිත්තක්ෂණයට ගියාම ඒ චිත්තක්ෂණේ කෙලස් නැති බව ඒ චිත්තක්ෂණේදීම අල්ලන්න බෑ කියලා අටුවාචාර්යන් වහන්සේ කියන මේ ඇඟිලි පිටරේට ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන්නේ තව ඇඟිලි පිටරේ කියලා. ඕනම චිත්තක්ෂණයක අපි කෙලස් නැත්තන්ට ආවට එයාට මම ඉන්නේ කෙලස් නැත්තනක බව ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක කියනවා මගේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. සෝබාලංකාරේ මොනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට නෙබීලයි ඉතින් මේ තමන්ගේ මොන කවදාවත් දැකලා නෙවෙයි අපි මේ කතා කරන්නේ තමන් දැකලා තියෙන ප්‍රතිබිම්බයක් පිළිබිඹුවක් මේ සියලු දේම බලන ඇහැට තමන් පේන්නේ ඉතින් ඒ උපමා දෙකෙන් කියන්න කියනවා මේ හිත නික්ලේශිතන්ට යන්න බැරි එක නෙමෙයි ප්‍රශ්නේ. ඒකටත් බුදුන් අහන්න ඕනේ, සද්ධාව තියෙන්න ඕනේ, සීලයේ සතිය තියෙන්න. ගියාට ඒ හිත අයිති කියන විශේෂයෙන්ම අර ප්‍රපංචකරණේ කතන්දර ගෙතීමේ අලංකාර සාහිත්‍යයේදී ඉන්න එකට මේක පේන්නේ නීරසකමක් විදියට කම්මැලිකමක් විදියට ඒකාකාරීකමක් විදියට මිස මේ කෙලෙස් නැති එකක් කියලා තේරුම් ගන්න නැහැ. ඉතින් ඒක නිසා මම මෙතන ගියාට පස්සේ මම දන්නවා ඕගොල්ලෝ මාව පටලවා ගන්නවා කියලා මාත් එක්කත් පැටලේ මාවත් පටලවයි. නමුත් මම කියනවා මේක. මොකද්ද? ඕගොල්ලෝ මම හිතනවා අභිධර්මයේ ගෙරුවා ටික කාලයක් පහුගිය දවස්වල. ඒ නිසා මම පොඩි අභිධර්මෙන් කැලලක් අරගන්නවා මේකෙදී. මේ කියන දේවල් මම අදහනවා කියන එක නෙවෙයි මම නිදර්ශනයක් ගන්න. කියනවා ඒගොල්ල භවංක චිත්තය පිටින් අරමුණක් වැඩිච්ච ගමන් භවංග උපච්ඡේදනය වෙනවා ඊගාගල් පංචද්වාර වජ්ජන වෙනවා ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියලා හිතවිලි ටිකක් පෙන්වනවා දැම්මගේ හිත ඊට පස්සේ අපි ගත්තොත් රූපාරම්මණයක් නම් ඇතුනේ චක්කු විඥානය නම් ඉස්ලාම භවංග චලනයක් වෙලා භවංග උපච්ඡේදනයක් වෙනවා හිත ස්ට්‍රීම් එකෙන් කැඩිලා පංචද්වාර වජ්ජන හිතට යනවා. පංචද්වාර වජ්ජන ගියාට පස්සේ ඒ එන රූපාරම්මණය සම්පටිච්ඡණය වෙනවා, හමු වෙනවා. ඊට පස්සේ සම්තිරණය කරනවා රූපයක් මේ වෙන්නේ සද්දයක් නෙවෙයි, ගඳක් නෙවෙයි, රසක් නෙවෙයි, පොට්ටබ්බයක් නෙවෙයි, ධර්මාරම්මණයක් නෙවෙයි කියලා තීරණයක් ගන්න. ඊට පස්සේ තමයි සීල එක ගන්න, වත්තපණය කියලා කියන ස්ථාපනය කරනවා. ඒ නිසා භවංග චලනයේ ඉඳලා ඔත්තමයට යන චිත්තක්කන හතරක් යනවා. රූපේ බලන ගමන් රූපේ බලන බව දැනගන්න. ඒ නිසා කෙලෙස් නැති හිතක් ඇති වෙලත් ඒක කෙලෙස් නැති හිතක් බව ඇතිකරනද මහසි ෂැඩෝ කියන උන්වහන්සේ ඇත්තටම අභිධර්ම පිළිගන්න එක්ස්පර්ට් කෙනෙක්. හිත කෙලස් නැති හිතක් ඇති වෙලා ඒ කෙලස් නැති හිතක් බව දැනගන්න ඒ චිත්තක්ෂණය හැබැයි ඒක ගැම්ම තුල සිද්ධ වෙන්නේ. ජවය තුල සිද්ධ වෙන්නේ. ඒ චිත්ත ප්‍රවෘත්ති එක දිගට යන්න ඕන. යන කම්ම සද්ධාවෙන් කරන්න ඕන. යන කම් මේක කඩා ගන්න නැතුව කෙරුවොත් සුත්තමේ ඥානයක් තියෙනවා නම් ණය විපස්සනාවට වැටුනොත් තේරෙයි දැන් මේ වෙලාවේදී කතන්දර ගෙතීමක් නෙවෙයි මේ යන්නේ ඇති හැටි දැකීමක් කියලා. එහෙම නැත්නම් අලංකාර සාහිත්‍යයක් නෙවෙයි, මත්වීමක් නෙවෙයි. මේ තියෙන ආනාපානමයි. මේ ආස්වාසහිත, මේ ප්‍රසවාසහිත, මේ වම දකුණ කම වම තියෙන හිත. වම වම ආස්වාස අධ්‍යයන දකුණ කියලා සක්මණේ හෝ ඒ කරගෙන යන වැඩේ එක දිගට චිත්තක්ෂණ හතරක් ගියාට පස්සේ තමයි උත්තරපණේ සිද්ධ වෙන්නේ. ඉතින් කාටවත් අහන්න බෑ මොකද්ද චිත්තක්ෂණේ කියන්නේ. ඒක කියනවා කාලේ කුඩාම අංශුව කියලා. ආන්නේ ඒක වෙනකොට ඒකෙන් පොයින්ට් එකක් නැත්තම් කාරණාව කරගන්න මහශිෂ්‍යයලු චිත්තක්ෂණයකට හිත නිවන් දැක්කට ඒ දෙයට නිවන් කියලා තේරුම් ගන්න බෑ. චිත්තක්ෂණ දෙකකට හිත නිවන් දැක්කට ඒක නිවන කියලා. తాවකාලික නිවන කියලා තේරෙන්නේ නැහැ. චිත්තක්ෂණ තුනකටත් බෑ හතරකට ගියොත් සුතමේ ඥානෙ තියෙනවනම් අන්මේ ඥාන තියෙනවනම් ණය විපස්සනාව තියෙනවා යට හිතා ගන්න පුළුවන් ආ මේක වෙන්න ඇති මේ තදංග නිබ්බුතිය කියන්නේ කියලා. නමුත් ඒක වැටහෙන්නේ මොකද්ද? අර කතන්දර වතන අලංකාර සාහිත්‍යයත් එක්ක බලනකොට මහා කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීවම චිත්තකේ හතරක්ම එකම අරමුණ ඉඳලා තියෙනවා. ඉතින් සමේ නීරසකමට තමයි නිවන කියන්නේ. ඒ පැත්තෙන් බලනකොට මල්ල ඕන්තුයි දැන්. දැන් ගෙදර ගෙනියන්න වෙන්නේ නිවන කියලා පිළිනොච්ච බනිස් එකක් වගේ එකක්. මොකද අපි මුළු ජීවිතයෙන් බැලුවේ මේ කම්මැලිකම නැති කරන්නනේ, නීරසකම නැති කරන්නනේ, පහලුකම නැති කරන්නනේ, මේ ඒකාකාරීකම නැති කරන්නනේ. දැන් අපිට බාර ගන්න වෙනවා මේ ඒකාකාරීකම, නීරස, පහලුකතිය මේ එහෙම නැත්නම් අපි කියන නිබ්බිදාව නිවනේ පෙරගමන් කරුවා. නිසා භාවනා කරනකොට නිබ්බිදාව ආවට පස්සේ තමයි ඊතුරු විපස්සනා ඥාන ටික එන්නේ. ඒ නිසා මේ භාවනාවට පෙළඹෙනවා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන විදිහට මේ නීරස ගතිය, බලාපොරොත්තු සුන්විච්ච ගතිය, ඒකාකාරී ගතිය, කම්මැලි ගතියක් එනවනම් ඒක පූර්ව නිමිත්තක් කරගත්තොත්, පුබ්බංගම කරගත්තොත්, ඒකට ලෑස්තිලා ගියොත් යාට තේරෙන්න පටන් ගන්නවා ඉන් එපිට යන හැමදේම ප්‍රපංච කරනවා ඉන් එපිට යන හැමදේම තෘෂ්ණා කරනවා මේකේ තෘෂ්ණාව නැතිකම තමයි මේ නීරසකම කියන්නේ නමුත් අපි ඒකට වෛර කරනවා අපි ඒක ඉහළින් අල්ලන්න හදනවා. ඒක පන්නලා අල්ලන්න හදනවා. ඉතින් එතකොට හැමදාම යා. අර බාධා කරන දේත් එක්ක ගැටි ගැටි. මං හරිම කාලකන්ණි. මට මේ මොනවද තිබුණත් හරියන්නේ නැහැ. මට භාවනා හරියන්නේ නැහැ. මේ ඇත්තටම භාවනා හරි ගිහිල්ලා. නමුත් මේ එන ලකුණු භාවනාක ප්‍රනිමිත්තක් බව දන්නේ නිසා භාවනා කරාට බුද්ධෝත්පාද කාලයක නොවිය භාවනා කරාට කවදාකවත් නිවන් දකින්න බෑ. කවුරු හරි කියලා දෙන්න ඕනේ භාවනා කරනකොටම කම්මැලිකමක් එයි. ඒක වැරද්දක් නෙවෙයි. උඹට සද්ධාව තියෙනවා. උඹට සීල තියෙනවා නම් උඹට සතිය තියෙනවා. ඔය ඔයක තුලම ඵලයන් කාගෙන. ඒ නීරසකම තුලම. ඒ කම්මැලිකම තුලම. ඒ ඒකාකාරීකම තුලම. ඒ බලාපොරොත්තු සුන්විච්ච ගතිය තුලම. සැක කරන ගතිය තුලම. අනතුරුදායක ගතිය තුලම මොකක්වත් නැහැ. මොකක්වත්ම වෙන්නේ නැහැ පෞරුෂත්ව වැඩේ. නමුත් අපේ අම්මලා තාත්තලා මේක අපිට කියලා දෙනවද? පන්ති කාමරයේ කවුරු හරි ගුරුවරයෙක් අපිට කියලා දෙනවද? ඒගොල්ලෝ කියන්නේ ඒකාකාරී වුණොත් ඒ පයබර වායලේ පිටි කරහා බේත් බඳින වගේ තට්ටු මාරු කරපන් කොට්ටේ මාරු කරපන් ඒක වෙනුවට මේක ගනින් ඒක වෙනුවට මේක ගනින් කියලා රූප ඒකාකාරණ සද්දයට යනවා සද්ද ඒකාකාරණ ගඳට යනවා මෙවුව මාරු කර කර යනවා මිසක් එකම අරමුණක දිගට යනකොට මේ මතුවෙන නීරස ගතිය එහෙම නැත්නම් මේකෙන් නිබ්බද මතුවෙච්ච නැති කිසිම කෙනෙක් නැහැ මෙතන. ඔක්කොම ඒකට වෛර කරනවා. ඒකල නිවන කියලා අයිස්ක්‍රීම් වගේ මුරුක්කු වගේ ජිජුප්ස් වගේ මොනවද බලාපොරොත්තු වෙනවා ගෙදර යනකොට ගෙනියන්න. හම්බ වෙයි. හම්බ වෙයි. එතකොට එහෙමනම් මොකටද බුදුරජාණන් ඉස්සරහට මේ දුක්ඛ සත්‍ය දේශාව ආදලා වදාගන්නේ? කාට හරි තේරෙනවා නම් නිකන් උකුණු පස පැත්තක් තරම් මොළ ධාතුව තියෙන කෙනෙකුට මේ දුක තමයි මේ නිබ්බිදා වශයෙන් පේන්නේ මේ දුක තමයි නීරසකම් වශයෙන් පේන්නේ මේ දුක තමයි ඒකාකාරීකම් වශයෙන් පේන්නේ මේ දුක තමයි මේ සැක වශයෙන් එළියට එන්නේ මේ දුක තමයි මේ මම අනතුරටපත් කරන්න කියලා මේකට සද්ධාවෙන් ඵලයන් මේකට සීලෙන් ඵලයන් කමක් නැහැනේ මං සීලෙක නෙන්නේ සතියෙන් ඵලයන් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් වෙලාවක මගේ හිත මොන හරි කුණකට රාගානුසය දෝසානුසය මෝහානුසය පටුගානුසය අවිජ්ජානුසය බවරාගානුසය කියලා මොන හරි අපිට නම දැනගත් හරි නැතුව හරි මොකක් හරි ඒක දැන කරකිනවා නම් එයා දැනගන්න ඕනේ මේ වෙනුවට මට අරස්සා තියෙන ක්ෂණ සම්පත්තිය මොකද්ද එතෙන්ට යන්නේ ගියානම් ඒකට හිත දැම්මනම් අර සේරම මේ අරමුණට හිත දැමීම නිසා ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක මුලදී අදහනද ඒ නිසා අරමු හිත යම් කෙලෙසයකට ගියයි කියලා දැනගන්න එක ලොකුම ලාභයක්. මොකද එයා දන්නවා ඒකට ගිහිල්ලා තැම්පත් කරන්න ඕන තැන. හැබැයි ඊට කලින් අරමුණ හඳුන්ලා දීලා තියෙනවා. නික්ලේශී තැන. ඒකට බුදුන්සේ අශෝක විරජං ඛේමං කියලා සඳහන් කරලා තියෙනවා. ශෝක නැති තැන, රජස් නැති තැන, ඛේම භූමිය අඳුන්ලා දීලා විතර කෙලෙසෙන්ඩයි. එතකොට Taman දන්නවා එන කෙලෙසෙ හැටියට මට තියෙන්නේ මොන වගේ චරිතයක්ද කියලා. මට තියෙන්නේ රාගයත් එක්කම කතන්දර ගොතන, රාගයත් එක්ක පටලැවෙන, අනුන්ට රාගේ තියෙනවා කියලා කී කියා ඉන්න ඒකටම අභිරමණය කරන්න, ඒකටම බැහැ ගන්න, ඒකටම කතා කරන හිතක්ද නැත්නම් ද්වේෂය නොදකින් නොපතන් නොදෝමකින් අනේ හිඳ ගහන්නේ නැනේ අරකිට කියන හිත. එහෙම නැත්නම් මම මෝඩයා මට නිදිමත එනවා මට කිසි ධෛර්යයක් උනන්දුවක් නැහැ කියලා මේ තුනම අනිවාර්යයෙන් මේ තුන එකම කෙනාට තුනම ඉන්නේ. ඒක එන්න ඕනේ. ආවට පස්සේ ඒ වෙනුවට මම දැන් යන්න ඕනේ මොකද්ද? ප්‍රපංච නොකරන කතන්දර නොගොතන රිංග ගන්න බැරි මම කියා ගන්න බැරි මූල කර්මස්ථානට ගෙනියන්න පුළුවන් නම් මම කියනවා නිවන් දැකලා ඉන්නේ කියලා. කෙලෙසේ කියනවා මෙතන, නික්ලේශී තන කියනවා මෙතන මේ දෙකම දීලා කියන වෙලාවේදී පරෝපදේශ රහිතව මෙන්න මෙතෙන්ද ගියොත් අශෝකං විරජං කියමන් කියලා දන්නවනම් ඌ නිවන් දැකලා ඉන්නේ. ඒකද කියනවා ආසේවන ප්‍රතිකල ඇසුරු කරනවා. මේ පැත්තෙන් එනවා වද දෙන පැත්ත. අධ්‍යෝසනය කරන, අභිවදනය කරන, ප්‍රපංච කරනදී ඒක මමත් නෙවෙයි, අනුමුත් නෙවෙයි, ඒකේ කර්මානුරූප වෙනවා. ඒ නිසා තමයි දෙන අසහනයි. දුක. ඒ වෙනකොට බුදුහාමුදුරුත් එක්ක එකඟ වෙලා අපි අර කරගත්ත ക്ഷേම භූමිය තියෙනවා අපට. නික්ලේශී තැන තියෙනවා අපට. නිර්මල තැන තියෙනවා. මේ දෙකම තිබුණාට පස්සේ කාට හරි පුළුවන් නම් මේක අගෝචර භූමිය මේක ගෝචර භූමිය. අගෝචර භූමිය ඉඳලා ගෝචර භූමියට යන්න කිසිම බාධාවක් නැහැ. දෙවන්නේක් සම්බන්ධ නැහැ. මොනම අවශ්‍යතාවයකුත් නැහැ. ඒ යෑම මගේ පරම කෘත්‍යය. ඒ නැත්නම් මා විශ්ේ මට අනුකම්පාවෙන් කරන දෙන පරම කෘත්‍යය කියන බැලීමෙන් බැලුවොත් ලස්සන ධර්මයක් තේරෙනවා. මේ ගෝචර භූමියේ සාධාරණීක සාධාරණීකරණය කෙලස් නැතුව වෙන්නේ නැහැ. ගෝචර භූමිය නික්ලේශී භූමිය නික්ලේශී භූමියක් බව වෙන්නේ කෙලෙස් එක්ක සාපේක්ෂව නැත්තම් නිර්ම කේවල කෙලෙස් නැත්ත්වයක් ලෝකේ නැහැ. නිසා කෙලෙස් සහිත තැනක ඉඳලා පීඩිත තැනක ඉඳලා කෙලසිච්ච තැනක ඉඳලා සැක කරන තැනක ඉඳලා බය කරන තැනක ඉඳලා මේ අරමුණට එන්න ඒ බයේ ඉඳදීම සැකේ ඉඳදීම කාට හරි මතක් වෙනවා නම් ඒක තමයි යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ ඒක පුදුමාකාර අස්කාර්කික මනසක්. කෙලෙස් වල ඉන්නකොට තියෙන මං ඉන්නේ කෙලෙස් මෙන්න මෙතන නික්ලස්. නිකුලස් නිකුලස් අයියාගේ. මේ දෙන්නේ ගණන් ගන්න එකයි තියෙන්නේ. මේ නිකුලස් හඳුනන්නේ නැතිව ප්‍රශ්නේදී. අපි මේ කෙලෙස් වලටම අහුවෙලා කෙලෙස් එකම කතන්දර ගතකොට ඒක දිගේ යන්න පටන් ගත්තාම බුදුහාමුදුරන කරන්න උදව්වක් නැහැ. අපේ manussකමෙන් ඇති වැඩක් නැහැ. ක්ෂණ සම්පත්තිය කියන එකේ තේරුමක් නැහැ. සද්ධර්ම ශ්‍රවණේ ඇති වැඩක් නැහැ. සත්පුරු සාහසෙන් ඇති වැඩක් නැහැ. පැවිද්දෙන් ඇති වැඩක් නැහැ. මේ දෙකම දුන්න දෙන්න ඕනේ. මෙහෙර දෙන්න ඕනේ මේ කෙලෙස්. මේ ඔබ ඔබ නිතරම පේනවනේ නිින්දයක් නැති දක්මිති කන එපා වෙන ගොජේ. මෙතනයි. මෙතන තියෙනවා මූල කර්මස්ථාන. එහෙම නැත්නම් අපි ඉරියව්ව මේට වැඩිය මේක හොඳයි කියලා තේරෙනවා උඹට උකුණු ඔළුව තරම් හරි මොලයක් තියෙනවා. ඒකවත් තේරෙන්නේ නැති විශාල පිටසක් මේකේ ඉන්නේ. ඒ මොකද අපිට උගන්වන හැම කෙනෙක්ම අපි මේකේ මේ කෙලෙස් සහිත තන රඳවන්න තමයි අපිට මේ විශේෂ විශේෂ උගන්වන්නේ. මේ ලෝකේ තියෙන අරක හැම දැනුමක්ම මේ නික්ලේශී තන ඉඳලා ගත්තේම නෙවෙයි. නික්ලේශී තන ඉන්නේ නැතුව කෙලෙස් තන ඉඳලා ඉස්සරහට උඹට හොඳ තැනක් හම්බ වෙයි කියලා පචයක් මේ මුළු ලෝක ඥාන කියලා කියන්නේ. මේ ලෝක ඥාන තියෙන එක එක සතුටේ නැහැ. ඒක මේ දෙයයන්ාන්සේ දැන් එනවයි කියලා ලියලා තියෙනවා. මම මේ වෙන ආගමකට බයිනව නෙවෙයි. පේෂාන් කියනවා ඒ හයිස්කෝලේ ගිය කතෝලික ආගමකලු. ඉතින් නෝටිස් බෝඩ් එකේ මේ දාලා තිබුණලු දෙවියන්ාන්සේ ළඟදීම එනවයි කියලා. ඉතින් මෙයා යටිල්ලේ වළු කවුද එයාපෝට් එකට යන්නේ කියලා. ඉස්කෝලෙන් <laughs> අස් කරාලු. ඉතින් ඒ වගේ අපි හිතන දැන් ඉගෙන ගත්තාම ඊගා චිත්තක්ෂණේ කෙලස් නැති වෙනවා. එනකම් මට අවශ්‍යද ලැබෙන මොකක්වත් ලැබෙන්නේ මේ චිත්තක්ෂණෙමයි කෙලස් නැත්තේ. මෙතන තියෙන කෙලස් සහිත තැන මෙතන තියෙන අනික්ලේශී තැන මේ දෙන්න අතරේ කවදාවත් ගැටුමක් නැහැ. මම නැවතත් කියනවා මේ සම්පූර්ණ කෙලෙස් සහිත තැනයි මේ නික්ලේශී තැනයි අතර කවදාකවත් ගැටුමක් නැහැ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් උනාට. නිදර්ශන කීපයක් පෙන්වන්නම් මම ඒක මේ මදුපිණ්ඩික සූත්‍රයට අදාළ නැහැ. නිලුම්මල් පෙත්තක පිළිගඳ ගන්න වතුර බින්දුවක් තියනද පෙත්ත උඩ වතුර තිබුණාට වතුර පෙත්ත ගෑවිලා නැහැ. පෙත්ත හෙලනකොට වතුර වැටෙනවා. ඇලපත දිය කඳුලක්සේ. අපිට මේකුඩ මේක තියෙන කල නැහැ. වතුරේ ගතිය නෙළුම් පෙත්තට යන්නේ නැහැ. නෙළුම් පෙත්තේ ගතිය වතුරට යන්නේත් නැහැ. ඒ වගේ මේ කෙලස් ටික තියෙන මේ නිර්මල තැන කෙලසින් කෙලසිලා නැහැ. ඒ වගේ මේ නිර්මල ගතිය කෙලස් හඳුරන්නේත් නැහැ. මේ දෙක එක ළඟ තිබ්බොත් අපි හිතන්නේ කියන්න බැරි වෙයි කියලා. බුදුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා ටීවී එකක් ඉස්සරහා ඉන්නේ කියලා. ඉඳලා ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එක නැතුව ටික්ටර් එන වෙලාව දන්නවද මම දැන් දැන් තියෙන වගේ නෑ සමහර වගේ දැන් ඉස්සර තිබුණ ටෙලිවිෂන් තිබුණා දැන් ප්‍රෝග්‍රෑම් එක ආවට පස්සේ තමයි ඕන් වෙන්නේ ඉස්සර තිබුණ ටෙලිවිෂන් ඒක දැම්මම පස්සේ ටික් වැටිලා පස්සේ ටියුන් කරලා තමයි කෙල්ලයි කොල්ලයි දුෂ්ටයයි මල් ගහයි එන්නේ ඊට ඉස්සර තියෙන ඩොට් නේ මම දැන් මා වැරදින හදන්නේ ඒ කියනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා එක අඟලක් ඇතුළත ඩොට් 64ක් වැටෙනවා. කවදාකවත් ඩොට්ස් දෙකක් ගැටෙනවා දැකලා තියෙනවද කියලා? කවදාවත් ගැටෙන්නේ නැහැ. එක ඩොට් එකක් යනකොටම තව එකක් එනවා. දෙන්නේ එකවර ඇවිල්ලා කාලයකට මොකොත් නැහැ. දේශයකට මොකොත් නැහැ. අපි හිතේ මේ කොනක කෙලස් තිබුණාද? නික්ලේශී බව අනික් කෙලවරේ ඉන්න කිසිම ගැටුමක් නැහැ. අපි ඒක දන්නේ නැහැ. දන්න කෙනා කොච්චර කෙලෙසිච්ච කෙනෙකුටත් බනින්නේ මොකද එයා දන්නවනම් මේකේ කෙලෙස් සමාදානෙ වෙනුවට නික්ලෙස් සමාදානෙ වෙච්ච ගමන් එයා ආර්ය භූමියට යනවා. කෙලෙස් සමාදානට ගිය ගමන් පුතජන වෙනවා. දෙකම තියෙනවා. ඉතින් ඒකෙදි මේ නිතර පැහැවන නිතර ගොජ දමන නිතර හිත දුවන යමක් Taman ළඟ තියෙනවා නම් ඒක තමයි මගේ පෞරුෂත්වය කියලා ගන්නවා. එහෙ නැත්නම් මගේ හැඩේ, මගේ මම කියන්නේ ඒක තමයි. මේ අපේ හිත නිෂ්කලංක වෙච්ච ගමන් අපේ හිතට මොනවාර නිතර ඇවිල්ලා වද දෙන ගතිය තමයි මගේ ප්‍රകൃතිය. ඒ ප්‍රകൃතිය මං කැමති නෑ. ඒක නිසා නිල්ලම ගහලා තියෙන බෝඩ් එක. උඹේ ප්‍රകൃතිය කවදා හරි උඹ දැක්කොත් උඹ දුවන්න පටන් ගන්නේ භූතයක් දැක්කයි කියලා. මොකද ඒක යටපත් කරන්න මේ නටන්නේ. භාවනාද කරන්නේ ඒකට එන්න හරිනවා. අපි කියනවා පිස්සු ඇච්ච මිනිසුන් පිස්සු ඇද්දලන්නේ. ලෙඩ කරන්න ඉස්සල්ලා. ඔය මේ අල්පුහුලලයි අනම්මන කාල ලෙඩ ඇද්දලන්න නැත්තම් ලෙඩ දැනප කරන්න බෑ. ඒ භාවනාවේ ගියාට පස්සේ අපි අර කෙලස් ටික එනවා. අන්නේ කෙලස් එනකොට එකක් ඒක දැනගන්න මේ මගේ මන අපිට එනවා නම් මම ඔක අකමැති වෙන එක වෙන්නේ නැහැ. මේක දෙයයන්ාංශ කරපු දෙයක්වත් නෙවෙයි. මේක දෙකේ එකතුවකුත් නෙවෙයි හේතුඵල ධර්මකින් එන්නේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. මේක වදයක් නම් මේක ප්‍රපංචයක් නම් මේක ගොජයක් නම් නික්ලේශීතන කල්ලාතුවම අරමුණු කරගෙන ඉන්න. මේක දැක්කට පස්සේ මේක හිතට කිසි ප්‍රශ්නයක් නැහැ. හැකනම් බය නම් කෙලෙසෙනවයි කියලා හිතෙනවනම් නික්ලේශිතන්ට යන්න අරමුණට යන්න නික්ලේශිතන්ට ගිය ගමන් පිරිසුදුකම තේරෙන්නේ. ඒක ටික වේලාවක් ඉන්න. ඉන්න හැම චිත්තක්ෂණයම මේකේ බලපෑම නැති වෙනවා. අන්තිමට තමයි තේරෙන පටන් ගන්නවා මේ බලාගෙන ඉන්න අරමුණේ නිෂ්ප්‍රපංච ගතිය. ඒ අරමුණේ තියෙන කතන්දර නොකදන් නැති ගතිය නීරසකමක් වශයෙන් පේනවා. ඒකාකාරීකමක් වශයෙන් පේනවා. අනතුරු තනක් වගේ පේනවා. බය සහිතව තනක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රපංචනයි. එහෙනම් දැන් අර ප්‍රපංච කරන එක වෙනුවට හම්බෙච්ච නිෂ්ප්‍රපංච తত্ত্বය බුදුබණට දාලා එහෙම නැත්නම් කියනවා නම් යෝනිසෝමනස්කාරට දාලා ණය විපස්සනාවට දාලා එහෙම නැත්නම් ආකාර පරිවිතක් කියලා දාලා තේරුම් ගත්තොත් මොකද? තේරුම් ගත්තේ නැත්නම් එයා ආයෙසරයක් අර කක්කයි මේකයි දෙක කලවම් කරගන්නවා. ඒක නිසා උප්පත්තියේදී මේ දෙක අපට තියෙනවා. එක පැත්තක් කෙලෙසිලා, එක පැත්තක් නැහැ. දැන් මේ නියුරෝ සයන්ස් වල උගන්වනවා අපේ මනස විශේෂ අවුරුදු 6 පෙන්නට පස්සේ මොළේ වම් පැත්ත හරිම තාර්කිකයි. හරිම යට කරගෙන යන ගහපා දෙන රේඛීය ක්‍රමයට බලය පිහිටවන තැනක්. දකුණු මොළය සියල්ල සමස්ත පිළිගන්න කැමැති. කවදාවත් කැපිපෙනෙන්න යන්නේ එයා මේ වම් මොළයත් එක්ක කිසිම ඇසුරක් ඇත්තේ නැහැ. මේ වම් මොළය සහ දකුණු මොළය කොපස් කොලොසම් එකෙන් කියලා සුපර් කන්ඩක්ටිව් එකකින් සම්බන්ධයි. ඒ වුණාට වම් මොලේ තමයි උප්පත්තියේ ඉඳලා මැරෙනකම්ම වැඩ කරන්නේ. අපි එක එකන යටපත් කරගෙන, බලය පතුරවාගෙන, මම ලොක්කයි කියාගෙන, තර්ක කරගෙන වාද කරන එකක් තියෙනවා. එයාගේ වැඩේම බලය පතුරවන එක. දකුණු මොලේ උප්පත්තියේම සදාකාරීකව සියල්ල පිළිගන්න කැමති කවදාකවත් රණ්ඩුවට යන්නේ ඒක නිසා එයා ක්‍රියාත්මක වෙන්නේ මේ දෙන හම්බ වෙන්නේ නැහැ. දකුණු මොලේ වම් මොලේ හම්බ වෙන්නේ ඒක නිසා ওই දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේදී <clears throat> දැකලා තියෙනවා මුලින් භාගයක්ම විනාශ වෙලා මිනිහා ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හිටියට වැඩි මිනිහ පොඩ හැලහැප්පිලා තියෙනවා මොනක්වත් වෙලා නැහැ. ඒක නිසා අපිට මේ කෑලි දෙකම තියෙන එක තමයි අප්සෙට් එක. එකක් තිබ්බනම් මොන ප්‍රශ්නයක් නැහැ. මේ දෙක පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් මට අර මගේ යුනිවර්සිටි එකේ හිටපු යාළුවෙක් මචං මට ජූනියර් බැච් එකේ හිටියේ පොතක් හම්බෙච්ච ගමන් අරගෙන මේචිකල ආවා. ඇවිල්ලා කමෙන් පොඩ්ඩක් කියවලා බලන්න. Insight of මොකද්ද? Insight of brain stroke. Stroke of insight. එයාට සම්පූර්ණ බ්‍රේන් එකට බ්ලීඩින්ග් එකක් වෙලා මේ වෙලා තියෙන හොඳ වෙලාවට න්‍යිරෝ සයන්ටිස්ට් කෙනෙකුට අවුරුදු 35ක විතර නොබැඳපු කාන්තාවක් විශ්වවිද්‍යාලයක උගන්වන කෙනෙකුට එයා උදේ නැගිටලා නාන්න යනකොට මේ shower එක ඇරලා වතුර එනකොටම තේනවා මොකද්ද දරා ගන්න බැරි ඉසේකක් වක් ඇවිල්ලා කැරකිලා වැටෙන්න හදනවා. හොඳටම දන්න කෙනෙක් මෙයා ඊට පස්සේ මෙයාට හිතෙනවා ගිහිල්ලා දැන් නිදා ගන්න ඕනේ කියලා. එයා වැටෙනවා ඔළුව කෙලින් තියාගෙන. ඒකෝටයි කවුදෝ කියනවා මෙයාට දැන් නිදාගත්තොත් ආයෙ නැගිටින්නේ නැහැ. ඊට පස්සේ මෙයා ඇහැරගෙනම ඉන්නවා. ඇහැරගෙන ඉඳලා එළියට ඇවිල්ලා දන්නවා දැන් ඉතින් මං පැරලයිස් මොනවක්වත් කරන්න බෑ. හැබැයි මේ පැත්තේ දකුණු මුලේ ඉඳලා ඉట్లా hina වෙනවලු. වෙලා තියෙන්නේ 100 100ක්ම චරිත විනාශ වෙන. තමන් අංශභාගයටපත් කරන විනාශයක් වෙලා බ්‍රේන් ටියුමර් එකක් මොලේ ඇතුලේ ලේ නහරයක් පුපුරලා. ලේ ගලන ඕ ගාලා. තේරෙන්නේ නැහැ. මේ පැත්තේ hina වෙනවලු මොලේ කාලල්ලා කියනවලු. මේ අම්මන්ඩි ලියනවා දැන් ඉවර වෙන පස්සේ ලියනවා. උඹ බෞද්ධයෙක් නම් ඒ ගාලල්ලා කියලා මනස නිවන කියලාම බාරගන්නේ කියලා. මොකද මේ මුළු ජීවිතේ විනාශ වෙලා මේ පැත්තේ මොනවත් නැහැ. ඊට පස්සේ ආය ඒ පොඩි වේව් එකකට පස්සේ ආයතර වේදනාවට යනවා. මම දරන්න බෑ. ඇගිල්ල ෆෝන් එක අරගත්තට පස්සේ මොනවත් මෙමරි එකේ නැතිද. මොනම ෂෝට් මෙමරි එකක්වත් නැහැ. ආයෙසර කිනුම දකුණු මොලේ ඇවිල්ලා කියනලු ගහලල්ල. එතකොට පුළුවන්ලු මේක පාවිච්චි කරන්න. විනාඩියෙන් නැති වෙනවලු. මෙයා මෙහෙම ඉන්නකොට ටෙලිෆෝන් ලිස්ට් එකේ එක තැනකට වදිනවා. වැදුනාම කන්තරුට ගියේ යාළුවෙක් හොඳම යාළුවා. කතා කරනවා මෙයාට කියන්න බෑ. වචන මොනවත් දෙන්නේ නැහැ. වාස්සේ මේ යම්මන්ඩි පුරුදු කළ පුරුදු කළ පුරුදු කරලා ෆෝන් එකත් ළඟ තියාන Jill in trouble. Jill in trouble. Jill in trouble කියලා කටපාඩම් කරලා කරලා ආයෙත් ගන්නවා. ආයෙත් පොට්ටට ගියාට පස්සේ අර අර රෙකෝඩ් එක යනවා. නිකන් කී වෙනවා මෙයාට. හොඳ වෙලාවට යාළුවා ඇවිල්ලා මෙයා ගෙනියලා බලනකොට ගෝල්ෆ් බෝලයක් විතර ලේ කැටියක්. එයා කියන ඒ වෙලාවේ දකුණු මොලේ සම්පූර්ණයෙන්ම වැඩ නැතර වුණා. වම් මොලේ දකුණු මොලේ වැඩ කරා. මට ප්‍රශ්නයක් නැහැ මට හොඳටම තේරෙනවා මේ පැත්තේ බැරුණාට මම මැරෙන්නේ නැහැ කියලා. ඒක නිසා උප්පත්තියත් එක්කම අපිට හම්බෙට මේ වම් මොලේ ක්‍රියාත්මක කරන තාක්කල් ඒක වදක බාරියක් ඒක යම දූතේ කල්පනා කරන මොලේ රීචී ක්‍රමයට හිතන මොලේ තාර්කික මොලේ හැම වෙලාවෙම අණු යටපත් කරගෙන බලය පාවිච්චි කරන්න හදන නැත්නම් හීනමානයට යනවා. මොකද ඒක තිබුණාද ඒකත් එක්කම හේතු වෙලා තියෙන දකුණු මොලේ කිසිම ගණදෙනුවක් ඒක නෑ ඒක සියල්ල බාර ගන්න කැමතියි. විනාශ කරන්න බැරි ශක්තියක් manussත්වයේ කියන එක දන්නවා මේ දෙන අතර ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රපංච කරන වම්මොලේදීදී ඒක මම කියා ගන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. ඒක මගේ ආත්මය කරගන්න එපා. නාබිවදති නාජෝස චිත්තති නාබිනන්දති ඔක අභිනන්දනය කරන්න එපා. ඕක රිංග ගන්න එපා. ඕක මගේ කියා ගන්න එපා. ඒකවට අපිට ඉඩ තියෙනවා. දකුණු මොළයට යන්නේ. එහෙම නැත්නම් එහෙම ප්‍රපංච නොකරන තැන තමන්ගේ සරණට හදලා තියාගෙන තියෙන්න වෙනවා. අරමුණක් තියෙන්න ඕනේ. මිනිසෙකුට ජීවිතයක් ගත කරනකොට අරමුණක් තියෙන්න ඕනේ. අරමුණක් නැති ජීවිතේ පිටියක් මැදපත්තු කරපු පහන් දැල්ලක් වගේ එහාට මෙහාට වැනි වැනි තියෙන කිසිම ගතියක් නැහැ. ඒක නිසා අපි මේ කර්මස්ථානයක් වඩනකොට ඒකේනා ඒ කර්මස්ථානයේ පුළුවන් තරම් මේ කරදර ආස්සේ මේ ලෙඩ ආස්සේ මේ පශ්චාත්තාප ආස්සේ මේ ප්‍රපංච ආස්සේ පුළුවන් විදිහට අරමුණේ හිත පවත්තන්න හදනවා කියන එක ඒක මේ සතිය පිටවන්න හදනවයි කියන එක ස්වභාවය නෙමෙයි කවදාවත් නැහැ. ස්වභාවයේ තියෙන යටපත් කරන්න, තලන්න, අඹන්න, වාද කරන්න, රණ්ඩු කරන්න, තැවෙන්න, ප්‍රපංච කරන ගතිය. ඉතින් ඒ අරමුණ හදාගන්නකම්, එහෙම නැත්නම් එතන පොඩි පලංචියක් හදාගන්නකම් යෝගාවචරයට තේරෙන්නේ නැහැ මේ පලංචි හදාගන්නේ කෙවැඩි. ඊට පස්සේ මට කැමැති මම මෙන්න මේ විදිහට මේකේ ප්‍රයෝජනාර්ථය ගෙනත් දෙන්න මේ කියවිච නැති කොටස නැත්නම් භාවනා කොටසේ අද අපි ධර්ම සාකච්ඡාදී මතු කරගත්තා. අපි භාවනා කරනකොට ගොඩාක් හිතවිලි එනවා. හිතවිලි ඉන්නකොට Taman දන්නවා දැන් මේ කැන්ඩල් බාක් ඇවිල්ලා සුදු ඇඳගෙන අටසිල් අරගෙන මේ කොට්ට උඩ ඉඳගෙන හිතන්නේයි මේ ආවේ. මම කරන්න ඕනේ අරමුණට යන්නේ කනේ කියලා. ඒකට යෝගාවචරයට මේ පැත්තේ හිතන හිත තියෙනවා. ඒකට යෝගාවචර දන්නම ඉඳගෙන ඉන්නකොට බලන්න ඕනේ එක්ක ආනපානේ එක්ක බිම්බෙම කියලා දන්නවා. ඉතින් යෝගාවචරයට පුළුවන් නම් මේ හිතන හිත තියෙද්දි මනත ඒක හරි රසවත් කතන්දරයක් ගොතද්දී Tamange හිත හරි ඉච්ච රසවත් නැති මූල කර්මස්ථානට ගෙනියනද ඒක යෝගාවචරය Taman විසින්ම ක්‍රියාත්මක කරුවේ නැත්නම් අපි දාහනේ දීපු පිණින් ඔක වෙන්නේ නැහැ. සිල්ලකපු පිණින් වෙන්නේ නැහැ. සමාධි පිණින් වෙන්නේත් නැහැ. කාටවත් ආශිර්වාද කරන්නත් බෑ. එයා දැනගන්න ඕනේ මේ පැත්තේ අනනවා. දිගටෝම හිතවිලි. නමුත් කල්පනා කරුවොත් තමගේ මූල කර්මස්ථානට යන්න පුළුවන්. ගිහිල්ලා බලන්න ඒක හොඳ නෑ එහෙම කියන එක. නමුත් මූල කර්මස්ථානේ කිසිම කැළඹිල්ලක් නෑ. යා භාවනා කරන හිත පිළිගන්න ඕන තරම් ලෑස්ති. ඒකෝට තමයි තේරෙනවා මේ කෙලෙසෙන හිත මේ පැත්තේ තිබුණාද මූල කර්මස්ථානේ කෙලෙසිලා නෑ. තමන්ට තියෙන යන්නේ නික්ලේශී භාවය, නිර්මල භාවය. මේකේ තියෙන මේ ക്ഷേමය මයෙන් නැති කරන්න පුළුවන් ශක්තියක් කවුරක්වත් නැහැ. මට තියෙන කරදර කොච්චර තිබුණත් දැනගත්ත වෙලාවක වටහාගත්ත වෙලාවක මූල කර්මත්තේ ගෙනත් යන මූල කර්මත්තෙන් ටිකට පවත්තන්න. පවත්තන තාක් ඔය නීව ප්‍රපංච වලින් කතන්දර ගෙතිල්ලෙන් පිළීමෙන් අසහනෙන් ආතතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස්. නමුත් මේ යෝගාවචරයට විශේෂයෙන් බෞද්ධ යෝගාවචරයට මේ අරමුණක හිත පැවැත්වීමෙන් නික්ලේශී භාවයක් ලබන්න ලැබෙනවය, නිර්මල භාවයක් ලැබෙනවයි කියලා හීනෙදිවත් හිතන්න බෑ. එයා හිතන්නේ නික්ලේශී නිර්මල මනස කියලා කියන්නේ මං වගේ මිනිසෙකුටයි එකක් නෙවෙයි. ඒක මතු බුදු වෙන මෛත්‍රී බුදුහමර දකලා ගන්න ඕන එකක් දැන් නැහැ කියලා. ඉතින් ඒ නිසා කවදාකවත් අර නිර්මල භූමිය සමාදන් වෙන්නේ නැහැ. නික්ලේශී භූමිය සමාදන් වෙන්නේ නැහැ. ඒ නැත්නම් ෂේම භූමිය සමාදන් වෙන්නේ. ඉතින් සමාදන් වෙන්නේ නැති නිසා හිත ඉබේම වැටෙන ප්‍රපංචයටම තමයි. තා කවදා හරි කොතනක හරි ඒකට යන්න දැනගත්තට පස්සේ බුදුජාණන් වහන්සේ දැක්කා වාගේ ධර්මයේ දැක්කා වාගේ වෙනවා එතනමයි නිවන තියෙන්නේ. මේකට පුංචි ඉඟියක් දෙනවා සරුවචන් වහන්සේ ඉති උත්තක පාළියේ සර්වචනන්ති ගැන ආනන්ද ස්වාමීන් වහන්සේ ද්වේමේ තථාගතස්ස සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ කතමේ ද්වේ අච්චයන් අච්චේතෝ පස්සතයන් පරම ධම්ම දේශනා අච්ඡං අච්චේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයං ဒ ුතිය ධම්මදේශනා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේගේ දේශනාව පිළිබඳව පොඩි අර්ථකථනයක් දෙනවා. සර්වජන් වහන්සේගේ ඉගැන්වීම දෙතෑවරයි. ඉස්සෙල්ලම සර්වජනanse උගන්වන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දකුව. එච්චරයි. උත්තර හොයන්න යන්න එපා. අච්චයන් අච්චේතෝ පස්සද. තමන්ගේ අතපසු වීමක් හෝ වැරද්දක් තියෙනවනේ අතපසු වීම අතපසු වීම වශයෙන් දකින්න. දැක්කට පස්සේ නැත්නම් රෝග නිర్ణය කරාට පස්සේ බෙහෙත් ලියන්න පුළුවන්. අපි කරන්න දන්නේ රෝග නිర్ణය කරන්න තෝ බෙහෙත් ගන්න හදන. ඒ නිසා මේ පළවෙනි පියවර තමන්ගේ වැරද්ද අත්වැරද්ද අත්වැරද්ද වශයෙන් දැකීම ඊට පස්සේ ඒ දැකපු දෙයින් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත කෙලෙස් හයිදක පැත්ත කර දාලා නික්ලේශී තැනට යන්නේක දෙවෙනි පියවර. මේකෙදී යම් වෙලාවක යම් කෙනෙකුට Tamanට මේ තියෙන ප්‍රපංච ප්‍රපංච වශයෙන් කියලා දකින්නකොටම මගේ හිත මේ තරම්ම මේ දුක් දෙන දේවල් ඇසුරු කරනවා කියලා දකින්නකොටම ඉරිටේෂන් එකක් එනවයි කියන එක වෙහෙසකටපත් වෙනවයි කියන එක අනිවාර්යම ලක්ෂණයක්. සතිය පිහිටවනකොටම වෙහෙසක් එනවා. ඒක කිසි කෙනෙක් අපේක්ෂා කරන එකක් නෙවෙයි. ඒ සර්වඥාන්සේ පෙන්නන්නේ තුවාලයක් හොදන්න වනමුකේ පෑදුවට පස්සේ දණ්ඩ පටන් ගන්නවා. තුවාලේ සුද්ධ කරලා බෙහෙත් දාන්න ඉස්සෙල්ලා තුවාලේ සුද්ධ කරනකොටම නිකන් තියනට වැඩිය රිදෙන්න ගන්න. ඒ නිසා සතිය එනකොටම එයාට වෙහෙස කර ගතියක් එනවා. අසහනශීලී ගතියක් එනවා. වනමුකේ පෑදුවා වගේ නිකන්. ඊට පස්සේ මම Taman ගැන පිළිබඳව ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. Taman විවේචන වෙන්න පටන් ගන්නවා. ස්වයං විවේචනේ ඒත් එක්කම එනවා. ඒ වගේම අනුන්ගේ දොස් දකිනවා. ඊට පස්සේ වෙනවා මේ ලෝකේ මේ බුද්ධ ශාසනය නම් නිවන් දකින්න බෑ. ඒක ඉතින් මෛත්‍රී බුද්ධ ශාසනය කියලා මේකේ දොස් දකින. ඒ නිසා මේ irritation, fault finding, self criticism, pedantic කියන මේ හතර සතියක් පිහිටවපු කෙනාගේ අත්‍යන්ත ලක්ෂණ හතරක්. නමුත් ඒ කෙනා කවදාකවත් මේ හතර සුබ නිමිති විදිහට බාර ගන්නෑ. හතරම වෙන්නේ පුෂ්පේන්තුවක් කාලකන්නිකමක් විදියට. ඒ නිසා ඒක හොඳට වෙන්නේ ඔයගොල්ලෝ ගෙදර ගියාට පස්සේ ගෙදර හිරුව කට්ටියන. මේ අකුන්ට පිස්සුනේ හැදිලා තියෙන මේ ඉස්සර හොඳට ගෙදර ඉඳද්දි රේඩියෝ දැම්මට දොර රැහුවට කැස්සට කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් ගිහිල්ලා ආවට පස්සේ දොරක් වහන්න බෑ. රේඩියෝ එකක් දාන්න බෑ, කහින්න බෑ. මුන්න අමුතු උනක්. ඒ නිසා මේ භාවනා කරනවා කියන්නේ ඒකාන්තයෙන්ම පිස්සු. ඒක භාවනා කරන අයට තේරෙන්නේ නැහැ. මොකද මේ පියාහිම කියනෝනේ කහින් දෙපයි කියලා. කහින් දරුවන් දෙපයි කියනවා රේඩියෝ දාන්න දෙපයි කියන. ඉතින් දෙන්නේම නැහැනේ මේව කරන්නේ. එතකොට තේරෙන්නේ ඔන්න ගෙදර ගිය ගමන්. භාවනා නොකරන කෙනෙක් ගාන මාළු මාකට් එකට යන්නකෝ. පොළට යන්නකෝ. ආ ජෝඩු රූපෙල ජෝඩු රූපෙල ජෝඩු රූපෙල උකේ ඉතින් ළඟට ගියාට පස්සේ මොන මගුලක් දැකෝ මීක මේ මී අක්කුන්ට මේ තේරෙන්නේ නැද්ද ආර්ය නිස්තුන්නිම් භාවය කියලා දැන් මේ භාවනා කරන්න ඉතලෝ මොනම මගුලක් කරන්න අපි පොලට කියලා බඩු අරන් යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ භාවනා කරපු ගමන් ඒ අපිට එන ගතිය යෝගාවචරයන් අතර විහිළුවක් කරගන්න ඕනේ අපි ඒක කරලා බලන්න ඕනේ භාවනාවට නැත්තම් නික්ලේශී බව තේරුම් ගත්ත ගමන් නැත්තම් නික්ලේශී අරමුණ තේරුම් ගත්ත ගමන් කෙලෙස් තැනට යන්නකොටම රිදෙන්න ගන්නවා නොදැක්ක දෙයක් විදිහට නොපතින දෙයක් විදිහට ඒක මේ භාවනා කිරීම නිසා ඇති වෙන එකක් ඉතින් මන්ද මගේ ජීවිතේට ඒක කොයි වෙලාවෙ ඇතුළු වුණාද කියලා ඒ ධම්මික හමුදුරන්ගේ මුල් මුල් පැය ගන්න ඇතුළත කරපු දෙයක් තමයි උඹම උඹව විවේචනය වෙන්න පටන් ගන්නවායි කියවල හම්බිච්ච වෙලාවක සතිය ආපු ගමන්. දැන් මෙතකල් මුකුත් නැතුව අපි ඇබ්බැහි දිගේ පෞරුෂත්ව ලක්ෂණ දිගේ කර්ම ශක්තිකේ ඇදගෙන ගියා. නමුත් සතියේ ගිහලා බලපු ගමන් පේනවා යකෝ මේ කාගේ න්‍යාය පැත්තටද මේක දුවන්නේ? කෝ මට ඕන දෙයක් වෙන්නේ නැහැ ඒක තේරුම් ගන්න වෙලාවේදී තද අසහනකාරී සත්‍යයක් නේ. ඒක ප්‍රසිද්ධ කරන්න ඕනේ. ප්‍රසිද්ධ කරපුවා නැති වෙනවා කියන්න ඕනේ භාවනා කරන අතර මායත වෙනදාට වැඩිය මම ළඟ මගේ ආත්ම විවේචන වෙන ගතියක් තියෙනවා ඒකට අනිත් එක නා කියන එක හරි ඒක තමයි සතිය තියෙනකොට ඇති මට උවත් එපා වෙනවා ප්‍රශ්නයක් නැහැ මට හුද්දට මතකයි එක දවසක් ඒ එතකොට මම පැවිදිලාද මම දන්නේ නැකද දන්නේ නැහැ. දැන් යනවා ඥානන්ද හාමුදුරුවෝ මෙන්න විසිකේ කුටියට. සුමානකට පැයක් දෙනවා සාංශම්බල කතා කරන්න. ගිහිල්ලා විනාඩි 35ක් විතර මං වාක්‍යයක් ගෙතුවා. මේ ලෝකේ තියෙන ඔක්කොම එපා වෙලා එක යට තියෙන්නේ මොකද්ද? තෝත් එපා වෙලා කියන එකයි කියන්නේ මේ. ඥානසංසම මට කොයි දෙයක් කියලා දෙන කෙනා. මම වාක්‍යයක් හදනවා. ස්වාමීන් වහන්සේ හරි පුදුමයිනේ මේක එපා වෙනවා හැම දෙෙම එපා වෙනවා කණ්ඩත් එපා වෙනවා බොණ්ඩත් එපා වෙනවා යන්නත් වෙනවා තෝත් එපා වෙනවා ඒක විතරක් නෑ. යෝගාවචරයෙන් ඒක ප්‍රශ්නේ නෑ. තෝත් දෙපැයි තමයි ප්‍රශ්න නැහැ නේ මොකෝ මේ අපි මේ අම්බලමකදී හම්බෙච්ච හිඟන්නත් දෙන්නේ නැහැ අපිට ප්‍රශ්න නැහැ නේ අපි බැඳලා නැහැ නේ ඒක යෝගාවචරකම කියන්නේ අම්බලගෙන පොත් එකමයි කිසි ගන්න නෑ පලයන් පේනවා නේද බැඳපු නැති ජීවිතය අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ඉරිටේෂන් එක භාවනාදී වෙන මේ ඉරිටේෂන් එකට හේතුව ප්‍රපංචකරණය හරහා අපි සූස්තියකට ලක් වෙනවා. මතයකට මතයකට වැටෙනවා. මදයට වැටෙනවා ප්‍රමාදයට වැටෙනවා. ඒකෝට අපි පෙළෙන බව දන්නේ ඒ නිසා ප්‍රපංච වල කියනවා මදය ප්‍රමාදය කියලා. ප්‍රපංච මෙහාට ආපු ගමන් මා ලෝකෙට දැම්මා වගේ, වනමුකේ පෑදුවා වගේ අපිට තේරෙන පටන් අර ගන්නවා. කාගේ න්‍යායපත්‍රයද නටන්නේ. එතකොට මේ ඉරිටේෂන් එක නැත්නම් ඒ එන වෙහෙස කරගතිය තවත් යෝගාවචරයකට මිස ඊට වෙදී ජීවුන යෝගාවචරය මිස කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් කියන්න එපයි කියලා තියෙනවා. කියපු ගාම මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. මොකද අපිනේ සිල් ලකින්නේ අපිනේ සද්ධාව පිටවගන්නේ අපිනේ සතිය පිටවන්නේ ඉතින් සිල් ලකින්නේ නැති මිනිසුන්ට ඔවා කියලා වැඩක් තියෙනයි. වෙලා තියෙන්නේ අපිට අහන්න කවුරක්වත් නැත්නම් බස් වලට කියන කෙනෙකුට අර ගිහලා ඉතින් පටන් ගන්නවා කතාව. විනාසයි. විනාසයි. ඒ නිසා අරමුණට හිත ගිය ගමන් ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරි අරුව ඉරියව්වට ගන්න ආනපානෙට ගන්න පිම්බි මෑකිලිම මොන එකට හිත ගියත් ඒක අපේ ප්‍රകൃතිය නොවෙන නිසා කුඩල කොට්ටේ උඩ තිබ්බාගේ ඒක හිතින් නැහැ. ඒ හිතින් නැති ගතිය කියලා කියන්නේ බුදුහාමුදුරගේ ප්‍රතිපදා වැඩ. දිල්කට දැන් කාගෙන බහිනවා. කාගෙන බහිනකොට රත් වෙනවා, ඝර්ෂණය වෙනවා, ඔක්කොම ඒක දරත ගතිය එනවා. ඒ දරත ගතිය ඉඳදී කාගෙන යනවනම් එයාට අපි යෝගාවචරයි කියනවා. එහෙම නැතු ඒක එනකොටම කට්ට පැත්තක තියලා පිබ්බ පිබ්බ ඉඳලා ආයෙ කියන්නේ නැතුවත් එහෙම යකට රත් වෙච්ච වෙලාවේ තලා ගන්න දෙන්නේ නැති ආචාර්යයට කතාවක් තලන්න. ඉතින් ඒ නිසා ආනාපානට ගිය මේ හැම කෙනෙකුටම හරි ගිහිල්ලා තියෙන. මේ හරි ගියට පස්සේ ආනාපාන නැති උනායි කියලා බයින. එකම අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ඒක එක්ක නැති වෙනවා නැත්නම් හැංගෙනා වගේ පේනවා. ඒක යෝගාවචරය තේරුම් ගත්තේ නැත්නම් මොකද අරමුණෙහි බුදුහාමුදුර අපිට දීලා තියෙන අරමුණේ ප්‍රපංච කරන්න බෑ. ආසාව ඇති කරන්න බෑ. කතන්දර ගොතන්න බෑ. කතන්දර ගෙතීමට විකල්පයක් වශයෙන් තමයි අරමුණ දෙන්නේ. ඒ අරමුණම හිතයි කියලා හිතනවා. අරමුණේම හිත ඉන්නකොට තියාගෙන ඉන්නකොට ප්‍රපංචකරණේ තියෙනවනම් තණ්හාමාන දිටි පහළ වෙනවා. ප්‍රපංචකරණේ නැති වෙනකොට දිගටම අරමුණේ ඉන්නකොට ඒක තෘෂ්ණා කරන දෙයක් නෑ කම්මැලි වෙනවා. මාන්නයක් එන්නේ නැහැ සකාරව කියන්න හිතෙන්නේ නැහැ. මම බලනවායි කියලා හිතෙන්නේ නැහැ ඒ නිසා යාට පේන්නේ මේ අරමුණ තිබුණා මේ නැති වුණා. ඉතින් මේ යෝගාවචරය අරමුණේ හිත හිටියත් සතිය තිබුණාත් සීලය තිබුණාත් ශ්‍රද්ධාව තිබුණත් ශාප කරගන්නවා මේ අරමුණ නැති වුණා නිසා සතිය නැති වුණා. ඒක ගන්නවා සීල කැඩුනා වගේ. ඒක ගන්නවා ශ්‍රද්ධාව නැතුණා. ඉතින් කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ හරියි. අනිත් දවසේ තෙතෙන්න මේ යන්න වෙන්නේ. ලෑස්තිලා යන්න. බලන්න තමන්ගේ ශ්‍රද්ධාව කැඩලා තියෙනවද කියලා ශ්‍රද්ධාව කැඩලා නැත්නම් නිකට භාවනා කරන්න. බලන්න සීල කැඩනවද කියලා නැහැ. එහෙනම් බය වෙන දෙන අපාය යන්නේ නැහැ. බලන්න යන්න. බලන්න සතිය කරනවද කියලා කැඩෙන්නේ නැහැ. සතිය කැඩෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙන්නේ හිතවිල්ලකට කියලා ආයෙ හිතවිල්ලෙන් ඉඳලා අරමුණට ගෙනත් කියලා බලන්න. අරමුණු මාරු වුණාට අනිවාර්යයෙන්ම සතිය කැඩීමක් වෙන්න ඕනේ නැහැ. නමුත් යෝගාවචරය හැම වෙලාවෙම මේ පැත්තේදී Tamanට අව탁සීරුව තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක ඇත්තටම කියනවා යෝගාවචරගේ දෝෂයක් නෙමෙයි මනුස්ස හිතේ හැටි. ඉතින් අපි ඒක සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා කරලා බණ අහලා හිත යම් වෙලාවක මොනම හේතුවක් නිසා හෝ ප්‍රපංච කරන තැන ඉඳලා ප්‍රපංච නොකරන තැනට ගිය ගමන් අපේ විඥාණය ආයතන ප්‍රපංචයක් ගෙනත් දානවා. මොකද ප්‍රපංච නැතුව විඥාණයට මේ ගමන ගැට ගන්න බෑ. ඒක නිසා හිතෙනවා එක්ක ආනපානෙ පුම්බල ආයාසයෙන් අරගෙන ආනපානෙ බලපං. එතන හයියෙන් මෙනෙහි කරපං. එමෙතන නිකම්ම නිකන් ඉන්න නිසා බුද්ධානුසුති ටිකක් කරපංකෝ. නිකන්නේ දෙන්නේ. නැත්නම් අනිච්ච දුක්ඛ අනත්තන් කියපන් කියලා. කාටවත් තේරෙන්නේ නැහැ මෙච්චර අමාරුවෙන් ප්‍රපංච නොකර දැනට හැවිලා විඥානය කොට කරගත්තට පස්සේ අපේ මේ තියෙන දැනුමෙන් එහෙම නැත්නම් අපේ තියෙන මේ සාමාන්‍ය බුද්ධියෙන් අපි කොච්චර නැවත වාල් භාවයටපත් කරනවද? අර පිරිසුදු කරගත්ත එක පිරිසුදු කරමක් වශයෙන් දන්නේත් නැහැ. ඒකට දාන අදහස් සම්පූර්ණ චින්තාමය ඥාන ඔක්කොම අර පෑදීදී වර්ධිය කරනවා. මේක බණෙන් හදන්න බෑ. පිනෙන් හදන්න බෑ. සද්ධා විදියේ සති සමාධියෙන් හදන්න බෑ. සාකච්ඡාවෙන් පමණමයි හදන්න පුළුවන්. හරියටම කියන්න ඕන මට මෙන්න මෙහෙම දෙයක් වෙනවා ඒකට ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ඒ නිසා භාවනා කරලා මේක සංකීර්ණ தত্ত্বයක් ඒක හෙලි කරන්න බැරි නම් එයා නිකන් ගොළුෙක් දැකපු හීනයක් වගේ කියාගන්න බැරුවමත් වෙනවා එයාට උදව් කරන්න බෑ ඒ බුරුම් පන්දිසාංශි කියනවා භාවනා කරන යෝගාවචර හතර જાතියක් ඉන්නවා. එක්කෙනෙකුට භාවනා කරනකොට වර්ධින එක වර්ධින හැටියට කියේ. මෙන්න මේක කරන්න යනකොට මට අරමුණට යනකොට මට වෙහෙසක් දැනෙනවා. මට මං ගැන විවේචන එනවා. මට අනුන් ගැන විවේචන එනවා. මට මේ ලෝකෙ මට සහයෝගයක් නෑ වගේ හිතෙනවා කියලා මේ තරහට නෙමෙයි කියන්නේ. කෙලිම කියනවා. ඒ වගේ මෙයා කියනවා හිත පිට යනවා. නැවත අරමුණට ගෙනාවට පස්සේ ප්‍රශ්නයක් නැතුව මට භාවනා කරන්න යන්න පුළුවන්. ඒ වගේ කියන වැටහෙන භාවනා කරන එක හරියට කියන්න පුළුවන් නම් එයාට ඇත්තටම ගුරුවරයෙක්ගෙන් ලොකු සේවයක් වෙන්නේ නැහැ අවශ්‍යත් නැහැ. නමුත් හුඟ දෙනෙක් එහෙම දන්නේ නැහැ. මොකද අපේ රේකී ක්‍රමයට අධ්‍යාපනයක් දීලා මේ මොලේ කුරුවල් කරලා තියෙන්නේ. අපි මොලේ දකුණු මොලේට වැඩ ගන්නම දෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඒක සම්පූර්ණ කුරුවල් කරලා තියෙන්නේ. මේ රැඩිකල් වාදීව හිතන්න දන්නේ නැහැ. ඒ නිසා සමහරු භාවනා කරන්න ගියාම ගොත ගන්නවා. හැබැයි තේරෙනවා අහගෙන ඉනකොට මෙයාට වැඩේ යනවා. කියා ගන්න බෑ කියන. අන්න එතකොට ගුරුවරට ලොකු වගකීමක් එනවා යාට ඒ බහතෝරලා දෙන්න. ආප්තෝපස දීලා කටට උත්තර දීලා අහනවා මේකද ඔය කියන්න හදන්නේ කියලා. කියවුනොත් උත්තරේ බොහොම ලේසියි. තව જાතියක් ඉන්නවා පොත්පත් කියවලා කමඨාන් සුද්ධ කරන්න ඕනේ කියන සුද්ධ කරන්න ඕනෙලාදී කියන්න ඕන පච ටික දන්නවා. ඇවිල්ලා ගුරුවරයාට කියනවා මෙහෙමයි භාවනා කරනකොට එක පාට ආනාපානෙ නැතුනකොට කහා පාට එලියක් ආවම සුදු පාට එලියක් ආවා කියලා කන රත් වෙන දෙක දීපුවාම අඬ අඬ දුවන්නේ. එහෙම කට්ටියකින් තමයි අද ගොඩක් භාවනා මධ්‍යස්ථාන පිටලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ පොත් කියවලා තියෙනවා. නිසා බුදුදහමේ කියලා තියෙනවා චතක්ක සූත්‍රයේදී හරි උත්තරේ දුන්නත් එයා වංචනික වැඩක් කරන්නේ, චපල වැඩක් කරන්නේ, මායාවී වැඩක් කරන්නේ. ඒ නිසා එයාට පෙන්ලා දෙන්න ඕනේ. තව කට්ටියක් කියනවා භවනා කරන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ඒගොල්ලන්ගෙන් කවදාකවත් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන ගුරුවරයාගේ අවධානය යොමු වෙන්නේ භවනා හරියට කරලා ඒක වර්ණගා ගන්න බැරි කියාගන්න බැරි එකකට තමයි ගුරුවරයා වැඩිම අවධානය දෙන්නේ මොකද ඒක එයාගේ ප්‍රශ්නට වඩා ගුරුවරයාගේ ප්‍රශ්නයක්. ඒ සඳහා අපිට ගුරුවරයාගේ සේවය ලබා ගන්න තියෙන එකම දේ තමයි තමන් භාවනා කරන්න කියලා විශේෂයෙන්ම මම මේ කතා කරන විපස්සනාව ගැන මූල කර්මස්ථානයේ හිත ගියාට පස්සේ ඒ මූල කර්මස්ථානයේ තියෙන එක විතරක් කතා කරන්න මූල වර්තනෙන් පිට යනවා කතා කරන්න ගිය ගමන් ප්‍රපංචය මාරපාක්ෂිකයි කෙලස් නිසා එක සැරයක් අරමුණට ගියා නම් හිත ඒක විතරක්ම කියන්නේ අන්තිමට කියන්නේ මම මෙහෙම ගියේ ගොඩාක් හිතවිලි අතරේ ගොඩාක් වේදනා කරන කියලා රචනයේ අන්තිමට දාන. යම් කිසි කෙනෙක් රචනයේ පටන් අර ගන්නවා නම් මට භාවනා කරනකොටම සද්ද ඇහෙනවා භාවනා කරනකොටම වේදනාව එනවා භාවනා කරනවා හිතවිලි එනවා කියලා යා ප්‍රපංච ආධිරමණය කරන කෙනෙක් කොච්චර කමටහන් සුද්ධ කරත් කලෙ මුනින් නමල වතුර වැළුවා වගේ. ඒක නිසා බුරුම් පන්දි ස්වාමීන් වහන්සේ කිව්වා කතා කරලා කියනවා භාවනා කරනෝනේම වෙන්නේ නැති කෙනෙක් නෑ. ඒව ගැන ප්‍රපංච කරනවා වෙනුවට හරි ගිය ටික විතරක් කියන්නේ පූර්ව නිගමන නැතුව ඒක දිගේ ගුරුවරයාට පුළුවන් පාර වෙන්න. ඒ නිසා බුදුජානකසේ සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේ අහනකොට යතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත නාබිවදිතබ්බන් නාජ්ජෝසිතබ්බන් න අබිවදිතබ්බන් කියලා යම් තැනක හිත කැකෑරෙනවා නම් ඒක ගැන කතා කරන්නත් එපා ඒකට බැස ගන්නත් එපා ඒක මගේ කියා ගන්නත් එපා විනෝඩ ගත් අරමුණ ගැන කතා කරන්න කියන එක මේකේ නෑ මේ වාක්‍යය නෑ. යම් වෙලාවක Tamante අරමුණේ හිත පිහිටුවමින් අර එන කතන්තර ගොතන ගතිය ගොජ දාන ගතිය පිටු දකින්න පුළුවන් නම් අරමුණේ ඉන හැම චිත්තක්ෂණයම යාට මේ වීතිකම කෙලෙස් විතරක් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් විතරක් නෙමෙයි රාගානුසය, දෝසානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය සියල්ලම නැති වෙනවා කියලා කියනවා. චිත්තක්ෂණයකට. නිසා කාට හරි භාවනා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නා කල්පනා කරලා බලන්නේ ප්‍රශ්නේ තියෙද්දි මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් නම් මම දිල්ලගන්න. මේ සියලු ප්‍රශ්න තියෙද්දි මට ආස්වාස කරනලා ආස්වාස කරන බව දැනගන්න පුළුවන් නම් ඒ කිසිම ප්‍රශ්නයකට බෑ මට ඒතෙන්ට යන එක වළක්වන්න. ඒ නිසා ඒක ගණන් ගන්න තු ඒක නෙවෙයි භාවනාව මේකට වෙනම බේදක් ඇති කියලා හිතනවා නම් ඒක ප්‍රපංචයක් කියලා හිතාගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ ගාව බෙහෙත් නැහැ. බුදුරජාණන් දීලා තියෙන මේ කෝකටත් අහිලි වගේ එළඹ සිටි චිත්තක්ෂණයේ තියෙන තාකල් ඒක අදට වැඩිය හෙට වැඩි වෙනවා නම් ඒකට නැවත හිත ගැනීමේ ක්‍රම සහ විදි එන්නේ එන්නේ කල්පනා වෙන්න පටන් ගත්තා නම් මම කියනවා මාර්ගස්තු පුද්ගලෙක් කියලා. ආර්ය පුද්ගලෙක්. මාර්ගස්තයි. පලස්ත වෙනාට පස්සේ තමයි අපි ආර්ය කියන්නේ බුදුන් කියන ආර්ය අෂ්ටාර්ය සංඝයා කියලා කියන්නේ මාර්ගස්ත්‍යත් ආර්ය පුද්ගලෙක්. පලස්ත්‍යත් ආර්ය පුද්ගලයෙක්. ඒ නිසා භාවනා කළ යම් කිසි කෙනෙක් දන්නවනේ මගේ හිත කෙලස් තියෙනවා. මේ කැකහැරෙනවොත් මෙන්න මෙතන කෙලස් නැහැ. මේක මගේ මූල කර්මස්ථාන මේක නික්ලේශි. අන්න එතෙන්ද මට යන්න ඕනේ මට යන්න පුළුවන් කියලා. බොහෝම පැහැදිලි ලකුණක් මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. ඊට දින ඊට පස්සේ මේක බහුලීගත කිරීමෙන් නැවත නැවතත් අර නික්ලේශි තැන්න හිතගෙන යෑමේ ක්‍රමය. එතෙන්ට එනකන් ගුරුවරයාට එහෙම නැත්නම් සම්බ්‍රක්‍මචාරින් ලස්සට වැඩ තියෙනවා. ඊට පස්සේ යාට වගකීමක් වෙනවා කොච්චර જાති තිබුණත් හැකිතා වර්තමාන හිත පවත්තන්න ඉන්න අරමුණ මේ ප්‍රත්‍යක්ෂණ කළ හැකි අරමුණ එහෙම නැත්නම් අපි කියනවා මධ්‍යස්ථ අරමුණ එක නීරස බව හැබෑව ඉන්නා තාක්කල් දිගින් දිගට දිගින් දිගට ප්‍රපංචයන් පිටු දෙකේ මේ ක්‍රමයේ තේරුම් අර ගන්නවා එතකොට එයාගේ කතාව ඉබේම නතර වෙනවා කතා කරන හරියක් කෙලස් කියලා කියවට ප්‍රශ්නයක් නැහැ. ධම්මීවා කතා හරිවා තුන්නේ බව. ඒක නිසා කතා කරන්නේ වැරදිච්චව ගැන විතරයි. හොඳට මේකට තියෙන උත්තරේ තමයි ඒක ඒක ඔප්පු කරගන්න වර්තමානයේ හිතගෙනලා බලන්න ඒක ගැන කතා කරන්න උත්සාහ කරන කතා කරන්න බෑ. වර්තමාන හිතට ආවට පස්සේ අත්දැකීම කොහොම එකක්ද කියලා අහන්න කාටවත් කතා කරන්න බෑ. ඒ කියන්නේ නික්ලේශිතෙන් ආවම කතාව නෑ. කතා කරන තාක්කල් ප්‍රපංචය. කෙලස්. ඉතින් මේ දෙක අපට තියෙනවා. වැඩි වැඩියෙන් අර නිර්වචනය කරන්න බැරි, අභිරහණය කරන්න බැරි, අජෝසනය කරන්න බැරි දේ වැඩි ඇසුරු කිරීමේ කටයුත්තත් අපි කියනවා ආශේවන ප්‍රතිපස්සේ භාවනා කෘත්‍ය කියලා. ඇත්තට මේ වගේ වැඩ පිළිවෙල අපි කරන්න හදන එක අඳුන්ලා දීලා එයාට පුළුවන් තරම් උත්සාහ කරන්න කියනවා. ඒ නික්ලිෂී තන බහුලීගත කරන්න. දෙකින් දෙකට ඒක සඳහා අගේ ආඩම්බරයක් ඕනේ. එහෙම අරමුණක් නොදන්න හිත වැඩිම ප්‍රපංච කරනවා. සදා අනාතයි කෙලස්. ඒ වෙනුවට මේ ලේසියෙන් යන්න පුළුවන් මූල කර්මස්ථානක වර්තමාන මොහොතයි එළඹ සිටීම නැත්නම් මේ අප්‍රමාදේ බුදුමයි ධර්මෙමයි. පුළුවන් තරම් මේක එන්න පටන් අරගත්තට පස්සේ ඒ ගමනට, ඒ අදහසට, ඒ ක්‍රමසාවිදි වලට බාධා කරන මායයටවත්, බ්‍රහ්මයටවත්, යකෙකුට මොකෙකුටවත් බෑ. ඒක නිසා මේ මනුස්ස ශක්තිය, මේ මනුස්ස ප්‍රභාවය නැත්තම් මේ ප්‍රභාස්වර ගතිය සමාදන් වෙලා මේ වෙනකොට Taman යම් ආකාරයකට මූල කර්මස්ථානට එළඹිලා සතියට එළඹිලා අප්‍රමාදයට එළඹිලා ගත කරනනම් ඒක තව ඩිංගිත්තක් වැඩ කරගෙන ඒක ගැන විතරක් කතා කරන්නේ කතා කරන්න බෑ ඒක ඇත්ත. එතෙන්ද යන තැනකට යන්න පුළුවන් වුණා නම් මේ ධර්ම දේශනාව සාර්ථක වෙනවා කියලා දිනාට ඒ විදිහට කෙලස් තැනින් නික්ලිෂී තැනට ගිහිලා කෙලස් සමාදානෙ වෙනුවට මේ නික්ලිෂී සමාදානෙ වීමට ශක්තිය ධෛර්ය බලයේ පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා දැයි අපි සුළු වේලාවක් ගන්න ඊයේ වගේ සම්ප්‍රදාන කුලව චාරිත්‍රාණු කුලව එත්තවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් සීතු ලෝකවාසී සත්‍යයන් සමග අපි උපයාසපයා ගන්නලද කුසලය අදා බෙදා ගැනීම සඳහා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා ජීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා ජීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු